ඒක දේ කියනට වඩා උපයා සපයා ගත යුතු කාරණා හතර. ඉතින් ඒක ඊට පස්සේ නමකින් දෙනවා චත්තාරි ඥානානි ඥාන හතරක් මේ කතා කරන්න හදන්නේ කියලා පොඩ්ඩක් විස්තර කරලා පෙන්නනවා. ඊට පස්සේ ඥාන නම් වශයෙන් නැත්නම් නම් කිරීම වශයෙන් නිද්දේශ වශයෙන් දක්වනවා නම් කොට කීම් වශයෙන් ධම්මේ ඥානං අන්වේ ඥානං පරියේ ඥානං සම්මුතිය ඥානං කිය. ඉතින් මේ ඉදිරිපත් කරන ස්වරූපයෙන් බලනකොට ඊ타ත්ම ගැඹුරු එක මුල් කරලා එහෙම ධර්මය ගැඹුරු තැනින් පටන් අරගෙන අන්තිමට සම්මුතිය කියන මේ මේ සාමාන්‍ය ලෞකික ඥානයකින් කෙලවර වෙන ගතියක් ඉදිරිපත් කිරීමේ තියෙන. සමහර වෙටක ඊටම දන්නතනින් පටන් අරගෙන ගැඹුරුම දේෙන් කුළු ගැන්වෙන නිම වෙන විදිහට ඉදිරිපත් කරනවා මේකෙදී ඉදිරිපත් කළ තියෙන ඉතාමත්ම ගැඹුරු දේෙන් පටන් අරගෙන එnde end end end අන්තිමට සම්මුති ඥානයකට අපි යොමු කරවලා තියෙනවා. ඉතින් මේක බැලුව බැලමට අර වෙන තැන්වල ඉදිරිපත් කරන කමෙන්ටරි වෙනසක් වගේ දැක්කට මේකේ අපිට පටලවිලා තියෙන හැටි බැලුවොත් එහෙම නැත්නම් අපි අද මේ අහුවෙලා තියෙන ජාලය අරගෙන බැලුවොත් ඒක සිදුවෙන ක්‍රමය අනුව තමයි මේ කතා කරන්නේ. අපි පුංචිම කාලේ යමක් කමක් දන්නේ නැති කාලේ අපිට හොඳටම ධර්ම ඥානය තිබිලා තියෙනවා. නමුත් අපි ඒක ඒ බව දන්නෙත් නැහැ. ඊට පස්සේ ලෞකික ඥාන සඳහා අර ධර්මයේ ඥානය පුදුම විදිහට පාගගෙන ගිහිල්ලා තියෙනවා. ඒක ඒක මකාගෙන, තලාගෙන, පොඩි කරගෙන, ڇප්ප කරගෙන ඒතු ගන්නලා තියෙනවා මේ තර්කය කියන එක. ආකාර පරිවිතක්කය කියන එක. එතකොට අර මානසික විකෘතියක් එතනම වෙලා තියෙනවා. මේ අද තියෙන මේ සමාජ ක්‍රමයේ මත. ඒකේ දා සමාජ ක්‍රමයේ තිබිලා තියෙනවා. හැබැයි එදා සමාජ ක්‍රමයේ ප්‍රධාන වශයෙන්ම බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වංශ දෙකට විතරයි යෝග තිබිලා තියෙන්නේ. අනිකුත් වංශවල තිබිලා තියෙන්නේ ප්‍රායෝගික ඥාන. එහෙම නැත්නම් ශුද්ධ වෛශ්‍ය ක්‍රමයේ වලට යනකොට වෛශ්‍යන කිසිම ඥානයක් තිබිලා නැහැ. ශුද්ධ ගෝවිතං ගෝවිත මේ සා ව්‍යාපාර කරන අයගේ බොහොම පොඩි ප්‍රායෝගික ඥාන තිබිලා තියෙන්නේ. මේ පොත්පත්වල දැනුමක් කියන එකක් තියෙනවා නම් තිබිලා තියෙන්නේ ඒ බ්‍රාහ්මණ වංශික ශාස්ත්‍රීය වංශිකයන් ගාව. ඒ නිසා සමාජයේ වශයෙන් ගත්තාම සමාජයේ සාමාන්‍ය පොළවේ ජීවත් වෙන සමාජයක් තිබිලා තියෙනවා. දැන් මේ එන්නේ එන්නේ එන්නේ අපි අර උගන්නන දේ පන්ති කාමරවල උගන්නන දේ වැඩි වෙන්න පටන් ගත්තට පස්සේ ධර්ම ඥාන යටපත් වෙලා අන්වයේ ඥාන තර්ක ඥාන අනුමාන ඥාන බුද්ධම විදියට එන්න පටන් අරගත්තා ඒ නිසා අපිට එකිනෙකා අඳුනා ගැනීම නෑ දැන් අපි ගෙදරක ඉන අම්මා තාත්තයි දෙන්නත් කතා කරන සෙල්ෆෝන් එකේ දෙන්නගේ කාමර වෙන වෙනම තියෙනවා තම තමන්ගේ ටෙලිවිෂන් තියෙනවා, තම තමන්ගේ ටෙලිෆෝන් තියෙනවා, තම තමන්ගේ පහසුකම් තියෙනවා. දෙන්න අර එකතු වෙලා කතා කරන ගතිය, මුත්තිට්ටුවට එකතු වෙන ගතිය, කමතේදී එකතු වෙන ගතිය, මලගෙදර එකතු වෙන ගතිය බොහොම අඩුයි දැන්. මොකද හේතුව ඒ පහසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න. ඒකට අපි එකිනෙක දාන්න ගතිය මේ මනුස්සයා ඉන්නේ මෙත් කොතරම්ද මොකද්ද කියලා හිත අඳුර ගන්න පුළුවන් ගතිය උංගා කඩුයි දැන්. ඒක තවත් වැඩි වෙනවා. මේ જાති ඉන්න වශයෙන් ආගම් වශයෙන් එන්නේ එන්නේ බිදෙනවා. එතකොට සම්මුති ඥානය පුළුවන් තරම් වර්ග ભેද කුල ભેද වශයෙන් බෙදිලා යනවා. ඒක නිසා පටන් අර ගන්නකොට අපිට ධර්මයේ ඥානය කියන එක තිබිලා තියෙනවා. ඒක වැහිලා වැහිලා වැහිලා ගිහිල්ලා දැන් අපි ඉන්නේ සම්පූර්ණ සම්මුති සත්‍යයේ ස්වභාවය කරගෙන. සම්මුති සත්‍ය ප්‍රകൃතිය කරගෙන. සම්මුති සත්‍යය gedara කරගෙන. එතකොට අපි යම් විදියකට මොනම භාවනා ක්‍රමයකින් හෝ මොනම විපස්සනාවකින් හෝ මොනම සතියකින් හෝ ධර්මයට ගිය ගමන් අපිට නුහුරු ගතියක් වැටෙනවා. තේරෙන්නේ නැහැ මේ මොකද උනේ කියලා දන්නේ අර ඒක තමයි අපි ඇත්ත නිවහන. අපි පටන් ගත්ත තැන. නමුත් අපි සම්මුතියේ තරම්ම ඉස්සර කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් මේ සම්මුතියට තැන දීලා තියෙනවා. දැන් සම්මුති ඥානයේ ප්‍රകൃතිය වෙලා සම්මුති ඥානයේ gedara වෙලා ධර්මයේ ඥාන එනකොට ඒක විශේෂයෙන් වර්ණගලා කියලා දෙන්න වෙනවා. මේක අගේ කරන්න මේක ඉස්සරහින් තියාගන්න මෙන්න මේකටයි යන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ සම්මුති ඥානය බැලුව බැලමට දෙතැනක අපට අවශ්‍ය වෙනවා. එකක් තමයි අපි දැන් මේ අද තියෙන සංකර සමාධිය සමාජයේදී බැලුවොත් ඒ ගණ්ඩම දෙයක් නෑ ඔක්කොම ඉන්නේ තන්නේ ක්‍රම සම්මුති ඥානයක ඒ කට්ටිය ගැන ධර්ම ඥානයක් ගැන කතා කරන්න වෙලාවක් නෑ. ඉතින් ඒක නිසා අපිට බුදුරජාන් වහන්සේට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට සිද්ධ වෙනවා මේ සම්මුති ඥාණයෙන් පටන් ගන්න ඕන. පටන් අරගෙන එමීට එමීට ධර්මයේ ඥාණය දක්වා ක්ෂණ මාත්‍ර වශයෙන් එහෙම නැත්නම් තදංග වශයෙන් හෝ විකම්පන වශයෙන් හෝ පොඩ පොඩ අතනින් පතරින් පෙන්ලා දෙන්න ඕනේ. මේ ධර්මයේ ඥාන කියන ගොඩාක් ඇත තියෙන එකක් නෙවෙයි. හැබැයි ඒක දක්නාසුලුව, අගය කරනසුලුව ඒකයි අපේ ප්‍රകൃතිය කියන தത്വෙට යන්න ඉස්සල්ලා ඉස්සල්ලා සම්මුතිය අතරින් පතරින් ධර්මෙ පෙන්නලා යම් ප්‍රමාණයකට යම් ප්‍රමාණයකට අපිට මේ ධර්ම කාරණා වැටෙන තැනට එනකොට තාමත් සම්මුතිය අමතක කරන්න එපා පටන් ගත්ත ආධුනිකයාගේ මනස අමතක කරන්න එපා මේ ධර්මයේ අගේ කරාට පේන Tamanට භාවනාවෙන් පේන විපස්සනාවෙන් පේන සතියෙන් පේන ධර්මයේ වැඩි වැඩියෙන් ඇසුරු කරාට පුළුවන් තරම් සම්මුතියේ ඉඳලා ඒකට ආපහු යන හැටි. ඊට පස්සේ ආපහු සම්මුතියට එන හැටි. ආපහු එතෙන්ට යන හැටි කියලා මේ ගමනේ ඉස්සරපසර යෑම හරහා ධර්මයේ ඉඳලා සම්මුතියට එන්න ඕනේ. සම්මුතියේ ඉඳලා ආය ධර්මයට යන්න ඕනේ. අන්නේ ගමන හරහා මේක පුදුම ප්‍රතිශක්තියක් වැඩෙන්න පටන් පුදුම වරණගීමක් සිදු වෙන්න පටන් ගන්නවා. ශක්තිමත් වෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා මේක එක රැයකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ගෝධනෙක් හිටිනවා මේ කොයි වෙලාවකරි සම්මුතිය කඩලා ධර්මයේ ඥානෙ පොඩ්ඩක් හරි පහළ වුණොත් ඒක ස්ථිරයි ඒක මට අයිති කරගන්න පුළුවන් ඒක මගේ මම කියලා කද්දාකවත් නැහැ. එතින් ගිහිල්ලා ආපහු එන්න ඕනේ සම්මුතියට. ආපහු යන්න ඕනේ ධර්මයට. ආපහු එන්න ඕනේ සම්මුතියට. ආන්නේ විදිහට මේ දෙක නැවත නැවත සලකා බලන නිසා සම්මුතියෙන් පටන් ගන්නවා විතරක් නෙවෙයි කොච්චර ධර්මයේ ඇසුරු කරත් සම්මුතිය අමතක නොකරන ගතියක් ආධුනික මනසක් ඉතාමත්ම වැදගත් මේ අහිංසකකමට. ඉතින් ඒක භාවනා කරන අයගෙන් මේ සම්මුතිය පාගා දාන එක නැත්නම් සම්මුතියේ ඉන්න අය පහත් කළ සලකන එක ඊට වැඩිය උසස් ධර්මේ ඥාණය අන්වේ ඥාණය එනකොට සම්මුතිය පහත් කළ සලකන එකනට ගමනක් නැහැ. එයා ඒ තමන්ගේම වලිගය හපාගත්තා වගේ තමන්ගේම පෙකෙන වෙලා කපා ගත්තා වගේ වෙනවා. ඒ නිසා මේ ධර්ම ඥානයත් එක්කම සම්මුති ඥානෙ ගලපනවයි කියන එක තමයි සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක වෙන්නේ. පසේ බුදුරජාන් වහන්සේට ධර්ම ඥානෙට යන්න පුළුවන් ආයේ සම්මුතියට ගලපලා කියන්න දන්නේ එතකොට ගනුදෙනුවක් නැහැ. ඒ නිසා උන්වහන්සේට සම්බු ඥානෙ තියෙනවා. තනියම අවබෝධ කරගන්න පුළුවන් නමුත් සම්මුතියට දාලා කියන්න බෑ. දැන් අපේ බුදුහාමුදුරෝ අපේ ගෞතම සර්වචන් වහන්සේ ගත්තාම ඊහළම ධර්මයේ ඥානය තියෙනවා ඊට පස්සේ මේ සාමාන්‍ය උදී ජනතාව ගාවට ගිහිල්ලා එයාත්ගේ සම්මුති ක්‍රමයට පොඩි ළමයින්ගේ සෙල්ලම්පත් කියට ගිය අම්මයි තාත්තයි වගේ අර ළමයින්ගේ සෙල්ලමත් එක්ක කරන ගමන් ඒ දරුවන්ට කතා කරන්න හැටි දාන්න මම දෙමව්පියෝ මට ওই වැලි සෙල්ලම්පත් කරන්න බෑ ඕගොල්ලෝ කරන්න විහිළුවක් කිය ඒ මේක නැහැ ඒ අම්මයි තාත්තයි පොඩි දරුවන්ගේ සෙල්ලම්කට ගිහිල්ලා එතකොට මේ දරුවන්ගේ කරන සෙල්ලම් භාෂාවෙන් ඒ ව්‍යාකරණේ දරුවොත් එක පොඩ්ඩක් ඉඳලා අගය කරනවා වගේ මේ සරුවච්චන් වහන්සේ සම්මුති ලෝකයේ කරපු වැඩ ටික සුද්ධ කරුණාවක් මහා කරුණාවක් උන්වහන්සේට කිසිම අවශ්‍යතාවයක් නැහැ අපහු මේ සම්මුති ලෝකයට ඇවිල්ලා මේ අපි වගේ දාඩියද කඳ දාන එහෙම නැත්නම් මේ දැන දැන වැරදි කරන මිනිස්සු ළඟට ඇවිල්ලා ඒ වැරදි හදා හදා අනුකම්පා කර කර කියලා දෙන්න ඕන ගමන් නැහැ නමුත් අපිට තේරෙනවා එහෙම මහා කරුණාව නොතිබුණා නම් උන්වහන්සේත් පසුබුදුරජාණන් වහන්සේ නමක් විදියට පිරිනම් පෑවන <clears throat> උන්වහන්සේගේ ගුණය අඩුවක් වෙන්නේ නැහැ. නමුත් ඒ තියෙන මහා කරුණාව නිසා ඉදිරිපත් උනායි කියලා. ඒත් පොඩි ඉඟියක් තියෙනවා බුදු වුණාට පස්සේ බණ නොකියන්න තීන්දුව කරයි කියලා. ඒක අපේ පොතේ සඳහන් වෙලා තියෙනවා. මොකද කියා ගන්න බැරි තරම් කිව්වට නාහන තරම් හිතුවක් කාරකම් ගොලමලකමක් නෙමෙයි. මේ සම්මුතිය කියන එක පිට කර වෙලා තියෙන්නේ. ඒකේ බදාගෙන ඉන්න ඉඳිල්ලට ඒකෙච්ච ලොකු දෙයක්වත් නෙවෙයි බොහොම පොඩි සිවියක් තියෙන්නේ. අරින්නෙම නැහැ. එයාට උරුල ගතිය. ඒ කියන සම්මුතිය අරින්නෙම නැහැ. කොච්චර බුදු කෙනෙක් කිව්වත් කොච්චර ධර්මයේ කිව්වත් කොච්චර සංඝයා කිව්වත් අරින්නති ගතිය නිසා අනුකම්පාවෙන් ඇර මේ සම්මුති කට කඩන්න බෑ. ඒකට ලේසිම උත්තරේ තමයි එහෙම නැත්නම් පෞද්ගලික පුද්ගලික වශයෙන් ගත්තාම තමන් කොච්චර යලින් ඒ ධර්ම ඥාන තේරුම් ගත්තත් නැවත සම්මුති ලෝකේ ජීවත් වෙන්න බැරි ගතියක් ආවොත් ඒ කෙනාට මේ ලෝකෙ පෙකිනි වෙලා කපලා යනවා ඒ කෙනා එක්ක ගුටි කාලා නැහිනවා නැත්තම් මරණ තර්ජනීය වෙනවා නැත්තම් මරණ දඩුවම නියම වෙනවා ඒ නිසා කොච්චර ඉගෙන ගත්තත් කොච්චර ධර්මයේ ඥානෙ ආවත් සම්මුතිය බිඳින් නැතුව නැත්නම් සම්මුති ලෝකයාගේ ලෝකයක් මේක. අපි ආගන්තුකයි. ධර්මයේ දන්න කෙනා ආගන්තුකයි. ඒ නිසා සම්මුති ලෝකයාගේ අනුකම්පාව දිනාගෙන ඒගොල්ලොත් එක්ක ඉන්න ගතිය සෙල්ලංගෙට ගිය අම්මයි තාත්තයි වගේ වැඩ කරනවා. ඒක දන්නේ නැත්නම් ඒ ඒ පුද්ගලයා ඒ ධර්ම ඥානෙ ලබන කෙනා ඒ ධර්ම ඥානෙ නිසාම පරිසරය තේරෙන්නේ නැතුව සාමාන්‍ය බුද්ධිය නැතුව හරියට ප්‍රශ්න ඇති කරගන්න. ඉතින් ඒක හොඳට පේනවා භාවනාවට නගා ගන්න නැතුව තියෙන ඥාණය අපි කෝ දර්ශන විද්‍යාව කියලා. දාර්ශනිකයෝ හරීම දුර්වල සත්තු జాතියක් සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන. ඒ නිසා ලෝකෙට දාර්ශනික උනාට gedara ගෑන්ගෙන් ගුටි කන. ඒක ඉතින් සුද්ධ දෙයක්. මොකද මේ gedara ගෑන්ට ඕන කරන්නේ මිනිහෙක්. මේ දාර්ශනිකෙක් නෙමෙයි gedara. මෙයා gedara ඇවිල්ලා මේ දර්ශන කතා කරන්න පටන් ගන්නවා. ඒක නිසා ඔහුගේ නමේ ඇති දිග පළල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම කියලා ලෝකෙට ප්‍රකාශේ. ගෙදර ගෑණි ඉලපද තියාගෙන ඉන්නේ ගෙදර එනකොට. ඉතින් භාවනා කරන යෝගාවචරයට මේ දෙක තේරුම් ගත්තොත් ධර්ම ඥාන කියන එක උත්තරම තමයි. වැදගත් තමයි. ඒක ප්‍රයත්නෙන් උපයන්න ඕනේ. නමුත් ඊට පස්සේ ආය සම්මුතියට එන හැටි ඊට පස්සේ නැත්නම් මේ සාමාන්‍ය සම්මුති ලෝකයේ තියෙන විදියට ජීවත් වෙනවා කියන එක වෙනම කලාවක්. ඒක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ සම්මා කියන පදේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ තමන් වශයෙන් බුද්ධයි සම්බුද්ධයි තමන් වශයෙන්ම අවබෝධ කරගත්තේ පරෝපදේශ රහිතව සම්මා කියලා කියන්නේ අවබෝධ කරගත්තේ නැති කෙනෙක් එක්ක ජීවත් වෙන්න දාන්න. ඒකට කියනවා පුළුල් අවබෝධය කියලා. සම්‍යක් අවබෝධය කියලා. ඒකට අපිට සාධකේ තමයි තේරවාද ශාසනයේ තියෙන පසේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධයි. නමුත් සම්මා නැහැ. එතකොට පහනක් පත්තු කරලා බුසලකින් වහලා තිබ්බා වගේ. ආලෝකයක් නැහැ. ඊට පස්සේ බුද්ධ ඉන්නවා. ශ්‍රාවකයන් වහන්සේලා සාරිපුත් මහා ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් කොච්චර දැනුමක් තියනවද කියලා කියනවනම් සාමාන්‍ය සම්මුති ලෝකයේ සාසනික වශයෙන් හඳුන්වන්නේ අම්මා කෙනෙක් ඕනෙම අවබෝධය කරපු නැති පෘථග්ජන කෙනෙක් ආවොත් උන්වහන්සේ දන්නව කරටක් දාගන්න හැටි. ඒක මහා කරුණාවක් ඒ නිසා උන්වහන්සේ මවක් වගේ ආර්ය ලෝකයට දරුවා ප්‍රසූත කරලා දෙනවා. ඊට පස්සේ මහා මොග්ගල්ලාන සංසේ තාත්තා කෙනෙක් වගේ ප්‍රසූත කරපු දරුවා ඇති කරපු දරුවා දැඩි කර. මේ දින තමයි බුදුරජාණන් වහන්සේගේ ওই සාසනික කටයුතු කරගෙන ගියේ. ඒකදී සාරිපුත්‍ර ස්වාමීන්ගේ තිබුණ මේ සම්මුති ඥාණය බුදුහාමුදුරන් විතරයි දෙවෙනි උනේ. මොග්ගල්ලාන සංසේ හැම වැඩක්ම බාරගන්නේ සාරිපුත්‍ර ස්වාමීන් විසින් සූදානම් කළ සුද්ධ කළ දීපේක විතරයි බලන්නේ. ඒ නිසා තාත්තගේ අම්මගේ සිදුවෙන දේ. ඒ නිසා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සම්මුති ඥානයේ තියෙන වටිනාකම මේ මාන්නේ කියන ಗುಣධර්මයේ අගුණ ධර්ම කියලා කියන්නේ තියෙන කෙනාට සම්මුතිය ජීවත් වෙන්න දන්නේ. ඉගෙන ගන්න ඉගෙන ගන්න අන් වෙන්න පටන් ගන්නවා. රස්සී දෙන්න පටන් ගන්නවා. අඳුරේ වැඩි වෙන්න පටන් ගන්නවා. වැඩි වෙච්ච ගමන් අර ಪರಿසරය අවුල් කරලා අනවශ්‍ය පටලවිලක් ඇති කරනවා. ඉතින් ඒක අර අධික ආශාව නිසා එහෙනම් ප්‍රතිඵල අපේක්ෂාව නිසා එහෙම නැත්නම් මම අනික් අයට වැඩිය ලොකුයි කියලා හිතන නිසා ඒ ගමනේදී එයාගේ මේ සම්මුති ඥානයේ තියෙන අඩුපාඩුව සම්මුති ඥානයේ තියෙන කොර වෙච්ච ගතිය සම්මුති ඥානයේ තියෙන අන්තභාග ගතිය හොඳට තේරුම් ගන්න පුළුවන් ඒක නිසා ඒක නැතිකරන්න ඒ සෙන් බුද්ධ ආගමේ කියනවා මොන්න ප්‍රතිපදාවක් කෙරුවත් ඒ ප්‍රතිපදාවේ හෘදේ වස්තුව නැත්තම් ඇති වැඩක් නැහැ කියලා මොලේ තිබුණාට වැඩක් නැහැ. හෘද වස්තුව තියෙනවනේ. හැඟුම්බර ගතිය තියෙනවනේ. මේ මිනිස්සු කවුරු අවබෝධ කරු නැතත් තුන් අවබෝධ කිරීමේ හැකියාව තියෙන මිනිස්සු දැනට අවබෝධ කළා නැහැ. හැබැයි කොයි වෙලාව අවබෝධ කළා කියලා කියන්න බෑ. නිසා කිසි කෙනෙක් අව탁සේරු කරන්න බෑ. කිසි කෙනෙක් පල්ලෙහා වන්තියට දාන්න බෑ. ඒ කෙනාටත් ඒ අවශ්‍ය දේ දෙන්න ඒ තියෙන සම්මුති ඥාණය ආගම පහුවෙන්න පහුවෙන්න නැති හැම ආගමක ස්ථාවර ස්ථාර හතරකින් විතර වගේ පස්සට බහිනවා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා හැම ආගමකම තියෙනවා හැම කෙනාටම ගෞරව කරන ගතියක්. ඒක පැතිරෙන වෙලාවේ Tamange ආගමට එන කොයි කෙනාටත් බොහොම ඊලින් සලකනවා. ආගම තහවුරු වෙච්ච ගමන් ඒ යටතරපත් වෙච්ච මිනිස්සු තලාගෙන, ඕබාගෙන ආගමික පැතිරෙන්න ගන්නවා. ඊට පස්සේ මුර්ගයි. සංවිධාන වෙච්ච ආගම් සියල්ල මුර්ගයි. අභාග්‍ය සම්පන්න වෙලාවේදී බුද්ධ ආගමේ ඒ කාලේ තමයි අපි මේ ලෝකෙ ඉපදිලා තියෙන්නේ. දැන් පේනවා බුද්ධ ධර්මයේ බලේ පැතිරෙනකොට බලේ පැතිරෙන හැම කෙනාම අත්නෝමතිකව මූලධර්මවාදීව ආගම අරගෙන තමන්ගේම වර්ගයා බෞද්ධයා වැරදියට නියෝජනය කරලා සර්වචනාචේ හීනකින්වත් හිතුව නැති දේවල් ඉදිරිපත් කරන්න හැටි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ මං කියන්නේ ඒගොල්ලන්ට මේ ධර්ම ඥානෙ වැඩි වෙලයි කියලා. මේ සම්මුතියේ තියෙන එක නරක මෙත් ඇහිවීමක් තමයි ඒක. මොකද ඒ ඇත්තන ධර්මයේ ඥානේ නෑ. සම්මුති ඥානේ ඊවහගේ ඉල්ලා. ඊට පස්සේ අපේ ආගම, අපේ ජාතිය, අපේ වර්ගය කියලා අරගෙන අනික් අය පහත් කරලා අපහසුකටපත් වෙනවා. මේකම යෝගාවචරකින් වෙන්න පුළුවන්. යෝගාවචරය ළඟ තියෙනර ආධිකම්මික විපස්සක කියන නම නැත්නම් මේ beginners mind ආධුනිකයයි මම කියන හැඟීම නැති වෙච්ච ගමන් එයාට මේ සම්මුතිය නැති වෙනවා නැති වෙච්ච ගමන් පෙකින වලින් කපලයක්. නිසා නැවත නැවතත් වැටෙන්න ඕන. නැවත නැවතත් මුලින් ඉඳලා යන්න ඕන. ගිය යන හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මුලින් ඉඳලා ගියාට තමන්ගේ අර තියෙන කුසලතා නිසා ක්‍රමසා විදි නිසා මම ඉක්මනට වෙනද තැනට යනවා. ගියාට ඒ දක්වා යන ගමන් පතය ඒ දක්වා යන වැඩපිළිවෙල පුංචි කළ සලකන්න අරකයි. ඒ තමම උපයාගත්ත දෙයක් තමයි. ඒ වුණාට එතෙන්ට යන්න අපි පාරමිතා පුරාගෙන ආපු ගමන බොහොම දිගි එකක්. ඒ නිසා හැමදාම අර ආදුනික මනස. එහෙම නැත්නම් නවක හැඟීම නැත්නම් මේ අහිංසක කියන අහිංසක ක්‍රම යටපත් වෙච්ච ගමන් ඒක කෙලින්ම ධර්ම ඥානය කොර කරනවා. එහෙම නැත්නම් ධර්ම ඥානේ අන්තභාග බවටපත් කරනවා. සම්මුති වශයෙන් ප්‍රශ්න ඇති කරනවා. ඒක නිසා තමයි ගුරුරෙක් යටතේ භාවනා කරනවා නම් නැත්තම් මේ ගුරු પરම්පරාවක නැත්තම් අපි කිව්වොත් ගුරුකුලයකට යට වෙලා කරනවා නම් ඒ සම්මුති අරසාව යට ලැබෙනවා. ගුරුවරයා අදහගෙන ඉන්න තාක්කල් ගුරුවරයා දෙන්නේ නොමග යන්න දෙන්නේ අරස කරන. හැබැයි ඒ අරස වෙන කෙනාට දෙන්නේ ගුරුවරයා ඊර්ෂ්‍යාවෙන් මගේ ගමන වළක්වනවා කියලා වගේ. එනතම මගේ මේ ශීඝ්‍ර ගමන බාල කරන්න හදනවායි කියන්නේ. බාල කිරීමක් නෙමෙයි මෙතන කරන්නේ. නැවත නැවත කිරීමෙන් සිද්ධි වෙන්න හදනවා. නැවත නැවත කිරීමෙන් ඒක වශී කරගන්න හරිනවා. ඉතින් මේ හදිසිකාරින්ද ඒ ලබාගත් දැනුම, ඥානය, ක්‍රම සහ විදි සිද්ධ කිරීම කම්මැලි. ඒගොල්ලන් ඕනේ මේක ඉක්මනටම ඒකට පස්සේ ඊගාවකට යන්න ඊගාට රසයකට යන්න. එතකොට වෙන්නේ මොකද? අර පදනම ශක්තිමත් නැතිව හොඳ පදනමක් නැතුව තට්ටු කොටන ගිලි ගහන්න ගියා වගේ අමාරු වැටෙනවා. ඒක නිසා මේ වගේ මට්ටමකට අපි මේ රිට්‍රීට් එකක් කරන මට්ටමකට අපි එන්න දැන් නිසන්වනේ පැත්තෙන් බත්තොත් 114ක් රිට්‍රීට් කරනකොට අපි ඉගෙනගත්ත දේවල් පුංචි පුංචි ඉගෙනගත්ත දේවල් ඒවා පුංචි කියලා සැලකුවොත් අපිට කොහොමඩක්වත් ඉදිරි ගමනක් නැහැ. අපි හැම එකක්ම ඒ ඉගෙනගත්ත හැම පාඩමකටම ගරු කරගෙන යන්න ඕනේ. ඒ වගේම යෝගාවචරයත් තේරුම් අරගන්න ඕනේ. මෙතෙන්ට එනකන් අපි ආපු පාරේ ඒකට කරන ගෞරවේ නැති වුණොත් ඒක තමන්ටම තමන් කරන නිග්‍රහයක් තමන්ගේ සීලයට කරන නිග්‍රහයක් ධර්ම සංඝයාට කරන නිග්‍රහයක් ධර්මයට කරන නිග්‍රහයක් ਸਰවචනාංශ කරන නිග්‍රහයක් එහෙම නොවීමට නම් අහිංසක වෙන්න හැමදාම කොච්චර බිම වැටුණත් බය වෙන්න දෙයක් නැහැ පැතුරින් බිමට වැටෙන්න දෙයක් නැහැ ආයෙ නැගිටින්න ඉගෙන ගන්න ඕනේ ඒ නිසා වැටි වැටි නැගිටීම හරහා බලනකොට මේ සම්මුති ඥානය හරිය වැදගත් Taman කොතනද වැටුනේ වැටුණු තැන ඉඳලා නැගිටින්න දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මං හිතුවා අපේ තියෙන මේ සත්ත්ව විසුද්ධි ක්‍රමය කියලා අපි මේ විසුද්ධි මාර්ගය වගේ පෙන්වනවානේ අපේ රත් විනීත ප්‍රතිපදාව කෙනෙක්ගේ හිත සම්මුතියේ ඉඳලා පරමාර්ථ දක්වා නැත්නම් ධර්මමය ඥානය ප්‍රත්‍යක්ෂය දක්වා යන ක්‍රම හතක් තමයි තේරවාදයේ ගොඩාක් වෙලාවට විශේෂණය කරලා තියෙන්නේ මොකද ඒක විතරක් නෙමෙයි ඒ සරුවචන වාසිකී කියන්නේ මේ. ඉතින් ඒකෙදි තියෙන ඉස්ලාම සීලමය ඥාන කියන්නේ මේ සීල විසුද්ධිය කියලා මේක තියෙන්නේ. ඊටත් ඉස්සල්ලා කියනවා සුත්තමේ ඥානයක් තියෙන්න ඕනේ කෙනෙකුට සිල්වන්ත වෙන්න. ඒ කියන්නේ සීලය කියන එක මනුස්සයාගේ ආවේනික ලක්ෂණයක් නෙමෙයි. මනුස්සයාට කවුරුරට කියලා දෙන්න. කියලා දුන්නේ නැත්නම් මනුස්සයා කොහොමවත් අසීලාචාරයි. ඒ අශීලචාරකම හරහා තමයි අපි නව දේවල් කර කර අපි පරිණාමය වෙවි යන්නේ. ඊට පස්සේ යාට මේ ධර්මයේ ඥානයක් ලබා ගන්න. මොකද්ද මේ පරිණාමවාදී කියලා කියන්නේ? මොකද්ද මේ කර්මවාදී කියලා කියන්නේ? මොකද්ද මේ දියුණු වෙනවයි කියලා කියන එක දැනගන්න නම් එයා සීලයක පිටන්න ඕන සීලයට ඉස්සලාම සුතමේ ඥානයක් අවශ්‍ය කරනවා. ඒ සුත්වාන සංව සෝතාව දහනේ පඤ්ඤා සුතමේ ඥානයක් කියනවා. ඒ කියන්නේ කවුරු හරි කියනකොට ඊටාම අවධානයෙන් යමක් අහගෙන ඉන්නවා. කියන දේ වෙන දේවල් කරන්නේ නැතුව ඒකටම හිතගත යොදලා ඒ කියන්නේ අට්ඨිකත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති කියලා මේක දීර්ඝ විස්තරයක් කරනවා මේ කියන එකේ අර්ථය තේරුම් ගන්න ඕනේ. මේ මොකාටද මේ මේ බණ ඇදිලා යන්නේ මේ ධර්ම කතාවේ යන්නේ මොකද්ද කතා ශරීරය කියලා. මානසිකරීත්වා. ඒක හැම වෙලාවෙම මේ කණෙන් ඇවිල්ලා ඒ කණෙන් යන්න යන්නේ මානසිකරණයක් කරන්න ඕනේ මේකේ ගලණයක් තියෙනවා. ඒ ගලණේ අල්ලගෙන තේමාවක්. ඒක අල්ල ගන්න ඕනේ. සබ්බං චේතසෝ සමන්නාහරිත්වා මුළු හදින්ම බනහනවා මිසක්කා හෙට වෙන දේවල් ඊයේ වෙන දේවල් gedara මිනිස්සු ගැන මේකත් එක පටලවා ගන්නෑ. ඔහිතසෝතෝ කන නමාගෙන හිත විදාගෙන බනහන්න ඕනේ. ඒක බොහොම අමාරු දෙයක්. ඒක නිවන් දැක්කට පස්සේ විතරයි කරන්න පුළුවන්. රහතන් වහන්සේ නමකට විතරයි කරන්න පුළුවන්. ඉතින් අපි ඒකට පුරුදු වෙන්න ඕන. ඉතින් එතකොට ඒ සුත්තමේ ඥානය කියලා එතනදීම අපිට ලැබෙනවා ප්‍රතිඵලයක් ඒ විදිහට බණ ඇහුවොත්. ඉතින් ඒ විදිහට මේ ලබන සුත්තමේ ඥානය ඥාන අතර තියෙන අන්තිම පහත් ඥානයි. නමුත් ඒක වුණත් ලබනද ඒ කරන පේවීම ඒ කරන කටයුත්ත අවස්ථාව වශයෙන් කඩලා බැලුවොත් ඒ කියන්නේ සුත්තමී ඥානයකට අයිතිවාසිකමක් ලබන්න කෙනෙක් පැහැද. පේවෙන හැටි බැලුවොත් ඒක පුංචි වැඩක් නෙවෙයි. ඒක චංකි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සද්ධා ජාතෝ උපසංකමති. කෙනෙකුට එහෙම සුත්තමී ඥානයේ මේ හතරමන් හන්දියක නිකන් අහම්බෙන් හම්බෙන එකක් නෙවෙයි. එයාට ඊට ඉස්සර වෙලා ශ්‍රද්ධාවක් පහළ වෙලා තියෙන්න ඕනේ මේ සියන හරියක් දුක මේකේ තියෙන්නේ. ඒ නිසා මේ දුක ගෙවම් කරන්න ඉවර කරන්න. ඒකෙන් ඇතිවෙච්ච සංවේගය පහළ වෙලා අපි එක එක්කනට සද්ධාව පහළ වුණේ සම්පූර්ණ එක එක්කනට ආවේනික පෞද්ගලික සිද්ධියකි. දෙන්නෙකුට එක සැරේ සංවේගය මේ පහළ වෙන්නෙත් නැහැ සද්ධාව පහළ වෙන්නෙත් නැහැ. එහෙව් පහළ වුණාට පස්සේ යා ඒ ඇතිවෙච්ච මේ සද්ධාව නිසා යා හොයලා බලනවා දැන් මම ඉන්න ටිකේ නම් උත්තරයක් නැහැ. ඒක නිසා ගුරුවරෙක් ඉන්නවද ක්‍රමයක් තියනවද ස්ථානයක් තියනවාද කියලා උපසංකමති කියලා කියනවා එළඹෙන්න පටන් ගන්නවා යා. හොයන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවේදී ඇත්තටම මේ සද්ධාව ඇති වෙච්ච එක දන්නෙත් නෑ මෙහෙම එකක් යනවායි කියලා. පස්සේ තමයි බුදුහාමුදුර අපිට මේ කියලා දෙන්නේ. උපසංකමතෝ පෛරෝපාසිතිය රාමන ආර්ය මෙහෙම බණක් කියනවා. කතෝලික ආගමේ මෙහෙම කියනවා. මුස්ලිම් ආගමේ මෙහෙම කියනවා. ශීක ආගමේ මෙහෙම කියනවා. Hindu ආගමේ මෙහෙම කියනවා. බුද්ධ ආගමේ මෙහෙම කියනවා. ඉතින් පොඩ්ඩක් ගිහිල්ලා බලනවා. මේක කොයි එකද කියලා. දැන් උප්පත්ති බෞද්ධයන්ට නම් ඉතින් ඒක ඇත්තටම එච්චර බලපාන්නේ. මොකද උප්පත්ති බෞද්ධකම නිසා යනවා. නමුත් උප්පත්ති බෞද්ධ වෙනාගම් වලට යනවනේ. වෙනාගම් වල කට්ටිය මේකට එනවනේ. එන්නේ ඒ හොයාගෙන යනකොට පෛරුපාසනය කරන ඇසුරු කරලා බලනවා. පෛරුපාසති. පෛරුපාසනය කරනකොට ඊට පෛරු ඒ කියන්නේ එක දවසක නෙවෙයි නැවත නැවත අහනකොට එයාට තේරෙනවා මෙතන අමුතු බණක් කියනවා. ඒ කියන්නේ නැත්නම් විශේෂයක් තියෙනවායි කියලා. ඊට පස්සේ එයා කන යොදනවා. යම් තාක් මේ ධර්මයේ විශේෂයි කියලා හිතෙන තාක් අපි ඒකට කන්නම ලහන්නේ. ඔය ඇහෙන බණ කියලා ඉවට කියන්නේ. ආහන බවටපත් වෙන්නේ එයා පියවර 3ක් 4ක් පහු කරලා. යම් කිසි කෙනෙක්ගේ බණක් මම අහන්න ඕනයි කියලා අර කියන විදියට අට්ඨිකත්වා මනසිකත්වා මනසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිතා ඔහිතසෝතෝ ධම්මං සුනාති කියලා බණ ඇහෙන්න ඕ බණ අහන්න මෙන්න මේ පීවර ටික පහු කරන්න ඕන. ඊට පස්සේ ඒ ඇහෙන බණත් eh, මේ ඇහිදල් කූඩේට දාපු වතුර ටිකක් වගේ. එහෙම මතක නැති වෙනවා. මොකද අපිට ගොඩාක් දේවල් තියෙනවනේ මතක තියාගන්න. ඇත්තටම කියනොනම් විභාගයට කටපාඩම් කරුවත් මට පාඩම් කරන්න හිටින්නේ නැහැ නේ. දැන් මේ ධර්මයේ ඇත්ත වුණත් මේකේ යම් ගුණයක් යම් වෙනසක් ඇති වුණත් ඒ ධර්මයෙන් ඉතුරු වෙන ප්‍රදේශය සාමාන්‍ය කරන පැය 24ක් යනකොට ඕනම දෙයක 150ක් අමතක වෙනවා කිය. ඉතුරු වෙන්නේ ටිකයි. ඒ ඉතුරු වෙච්ච ටිකට කියනවා දරාගත් ප්‍රදේශය. ධාරණය කරගත් ප්‍රදේශය නැත්නම් මතක තියාගත් ප්‍රදේශය ඒ කොච්චර ඇහුවත් ඒ ටික විතරයි යෝගාවචරයාගේ ජීවිතයේට පෞරුෂත්වයට රුචර්ජ් කම් වලට උදව් කරන්නේ. ඒක නිසා සුත්වා ධම්මං ධාරේති. දතානං ධම්මානං අත්තං උපපරික්කති. ඉතින් අය කාල විලවියක ඉන්න වෙලාවක යාට නැවත ආවර්ජනය කරන්න පුළුවන් වෙන්නේ යාට තේරෙනවා අසවල් ආමතුරු අසවල් මාතුකාට බණ කිව්වයි කියලා. නමුත් මතකේ තියෙන ටික විතරයි නැවත ආවර්ජනය කරලා Taman දන්න කරුණුත් එක ගලපන්න පුළුවන් වෙන්නේ දතානං ධම්මානං අත්තං උපපරික්කති කියලා කියනවා. ඒකේ අර්ථය මේ සඳහන කරපු දේ පිළිබඳව නැවත විමසා බැලීමක් කරන්න පුළුවන් වෙන්නේ අහපු බණ ඔක්කොම නෙවෙයි දරාගත්ත ටිකේ විතරයි. එන්නේ විදිහට අත්තං උපපරික්ඛන්තෝ ධම්ම නිජ්ජාන කමන්ති කියලා අර සද්ධාවෙන් ගිය ප්‍රසාද සද්ධාවෙන් ගිය කාරණේ තේරෙනවා මෙතෙන් අහපු දේවල් වලට බැලුවොත් මේක සද්ධාවෙන් විතරක් නෙවෙයි එහෙම නැත්තම් කියනවනම් ප්‍රසාද සද්ධාවෙන් විතරක් නෙවෙයි කාරණා කාරණා තෝරලා බැලුවත් මේකේ මොකද්ද තියෙනවයි කියලා යාට කත්තු කම්මිතා කුසලයක් පහළ වෙනවා එහෙම නැත්නම් සද්ධාව කුසල ඡන්දයක් වඩ පහළ වෙනවා මේක මම ටිකක් කරලා බලන්න ඕනේ කිය. ඒක වෙන්නේ බනහන කොට නෙවෙයි. සමහරට බනහලා පැත්තකට ගිහිල්ලා විවේකීව ඉන්නකොට අර හිතේ තියෙන කාරණා කාරණා සලකා බලලා ධම්ම නිජ්ජානක් කමන්ති කියලා කියන්නේ මේ කාරණාට මම නැවත නැතේ දෙන්න ඕනේ. මේක තව ටික අහුවෙලා බලන්න ඕනේ. මේකට මම යෙදිලා බලන්න ඕනේ කියලා අනෙකොත් මෙතෙක් ඇහිච්ච සියලු කාරණා ඔටඩිය මේක ඉවසනසලු ගතියක් එන්න පටන් ගන්නවා. මේකට තව ටිකක් යෙදෙනවා. ඉතින් එකට බහන බනහන්න ගිය තව කෙනෙකුට තේරෙන්නේ මෙයාට තේරෙන දෙයක මෙයා ඊට පස්සේ ඒක එලව එලව යනවා. ඉතින් අනික් කෙනාට ඇත්තට මෙහෙම රසයක් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට එයා නැවතේ බන හාරලා උසන්නේ නැහැ. එයා ඇවිල්ලා වෙන එකක් මෙයාට කියන්න දෙනවා. මෙයා වෙන එකක් කියන්න දෙනවා. නමුත් එක පුද්ගලයෙක් ගත්තොත් ඒ ධම්ම නිජ්ජහාණක් හමන්ති කියලා Tamanට ඇති වෙන ඒ කත්තුකම්මිතා කුසලය එතෙන් කුසල ඡන්දය ඇත්තටම කියනවා නිවනටත් වැඩිය වැදගත් වෙනසක් පුද්ගලයා තුල කරනවා. ඒක අපිට උඟ එක්කවට අමතක වෙනවා. අපි මේ මේ පාරට ආවේ කොච්චර වටවලල්ලේ ගිහිල්ලාද කොච්චර පොට්ට chance එකකින්ද ඊට පස්සේ Taman ඒකට ඇබ්බැහියකට යනවනේ. ඉතින් මේ වගේම තමයි කුඩු ගැහිල්ලත්. මේ වගේම තමයි සූදුවත්. මේ වගේම තමයි ස්ත්‍රී දූර්ත්‍යත්. මේ වගේම තමයි ඕනි ඇබ්බැහිය. ඔය ඇබ්බැහියට යන කෙනා නිකමට හිතන්න එපා. අහම්බෙන් වෙලයි කියලා. එහා පීවර 3-4කට ගිහිල්ලා දැන් ඇබ්බැහි ඉන්නේ. ධර්මයක් අපි ඔය යන ධම්ම නිජ්ජානක් හමන්ති කියන එකත් ඒ පුද්ගලයා මේ එයාගෙම සද්ධාවෙන් උපසංකමණය කරලා පෛරුපාසනය කරලා කන යොදලා අහලා හිතේ ධාරණය කරන ධාරණය කරන දේ නැවත සලකා බලලා අර්ථයේ සලකා බලලා මේක සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ පුද්ගලයාගෙමත් නෙවෙයි මේ ධම්මනිචානකන්තිය නොවෙන්නෙත් නොවේ. ආන්නේ විදිහට මේ හොඳ පැත්තට යන එක අපි කතා කරන්නේ හැම වෙලාවෙම හොඳ පැත්තට යන්නේ නැහැ. මේ ධම්ම නිජානකමන්තිය ඇති වුණාට පස්සේ තමයි ඡන්දයක් කුසල ඡන්දයක් පහළ වෙන්නේ. ඉතින් මේ මිනිස්සයා ඊට පස්සේ ගෙදර ඉන්න ඔක්කොටම කියනවා මේක අහපන් මේක හොඳයි මට හොඳයි කියලා. ඒ මිනිස්සට තේරෙන්නේ මේ අනික් මිනිස්සු මෙහෙම උපසංකමනය කරලා නැහැ. මිනිසුන්ට දුකක් ඇති වෙලා නැහැ. මිනිසුන්ට මේ ධර්මය අදාළ නැහැ. ඉතින් මේ අනිත් අයට පටවන්න යෑමෙන් අර අයගේ තියෙන සම්පූර්ණ අර සම්මුති ඥාණි නැති වෙලා යනවා. Taman එතෙන් ගියේ පියවර හතරක් පහක් ගෙවලා. ඊට පස්සේ ඔක්කොඩම මේක අහන්න මේක කරන්න අර අර Tamanට තේරිච්ච කියලා දෙන්න හදනවා. ඒක ඇත්තටම ඉතින් අර කපුටෙකුට උනත් රොටි කෑල්ලක් හම්බෙච්චම එක කාක් කාක් කියලා අනිත් උන්ට දෙනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ මේ සිද්ධිය වෙන්නේ ක්‍රියාදාමයක් කරහා. දැන් Taman ඉන්න මට්ටමින් අනුමනින්න යන්න එපා. අනිත් එක්කන දෙච්චර සද්ධාවත් යමුනෙත් නැහැ, එළඹුනෙත් නැහැ, කන යමුෙත් නැහැ, බණ ඇහුවෙත් නැහැ, මතක තියාගත්තෙත් නැහැ, කාරණා කාරණා වැටහිලත් නැහැ. ඉතින් සම්මුතිය ඉන්න එක්කන නැත්නම් සම්මුති ඥානයේ ඉන්න එක්කන දන්නවා. මෙතෙන්ට එන්නේ එක රැයෙන් බෑ. පීවර ගානක් ඕනේ අර කොල්ලන්ගේ පීවර ටික බෙන්නවට ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ ගිහිල්ලා උපයා ගන්න ඇහුවොත් උත්තර දුන්නාට ප්‍රශ්නකුත් නැහැ. නමුත් මේ තමන් මේ මිෂනරි වැඩක් කරනා වගේ මේ තමන්ට තේරෙන දේ අනික් අයට දෙන්න හැදීම නිසා මේ කරුණාව ද්වේෂයක් පාඩේ බේමපත් වෙනවා. ද්වේෂය කරුණා මුඛයෙන් ඇවිල්ලා මනසට වංචා කරනවා. මෙයා කියනවා මම මේ කරුණාවෙන් වැඩ කරන්න කියලා. නෝ ලෑස්තිද මිනිස්සුන්ට මේ දෙන්න හදන්නේ. කලින් උණින් නම්ලා තියදී වතුරක් කරන්න හදාන. අද තියෙන මේ පෞල් සංස්ථා හරහා, පන්තල හරහා, ඉස්කෝල හරහා අපි මොනවද දෙන්න ගියාද? එහෙම සූදානම් නැති කෙනෙකුට මෙවැනි වටිනා ධර්මයක් දෙන්න යෑම බුදුහාමුදුරෝ කියලා තියෙනවා පැවිදි වෙනකොට සාමනීරත්තන්ටම සිවුර දාන්න ඉස්සෙල්ලම කියලා දෙන්න කියලා මෙන්න මේ මේ අයට බණ කිව්වොත් ආපත්‍ය සිද්ධ වෙනවා කියලා. බණ කියන්න ඕනේ මෙන්න මෙච්චරක් ගුණ ධර්ම තියෙන කෙනාට විතරයි. එහෙම නැති කෙනාට බණ කිව්වට අහන කෙනාට අපත්‍ය සිද්ධ වෙන්නේ වැරද්දක් වෙන්නේ අත්තරද්දක් කියන කෙනාට වැරදෙනවා. ඒක නිසා ලොකු සංසින්න කාලේ මේකට නිදර්ශනයක් වශයෙන් කියනවනම් ඒ දවස්වලත් Nissan වනේ සමහරට අපි පොත්තච්චු ගහලා දෙනවා. මුතුවටම කරුණා කරලා කියනවා මේ Taman ළඟට ඇවිල්ලා තීරුම් ගත්ත කෙනෙකුට දෙනවා මිසක් මේ පොතක් කාටවත් දෙන්න එපා. දීලා මේ මිසු කියලා නරක තැනක දැම්මොත් පවු කරගන්නවා. මේවා සෙල්ලම් නෙවෙයි. අපි මෙතෙන්ට එනකම් මේ කරගෙන යන එක මේ ව්‍යාකරණ බලලා අකුරු බලලා දායකෙක් සම්බන්ධ කරගෙන මෙහෙම කරන්න ඕන කියලා කියපු දේ. මේක ජනමාධ්‍ය ලේසි, පච්චු ගහන්න ලේසි, දායකයෝ ඉන්නවා. ඒ නිසා ඔක්කොටම පොදුවේ දෙන්න ගියාම ඌරන් ඉදිරිය පිට මුතු දැම්මා වගේ වෙනවා. ඒ නිසා සම්මුති ඥානයේ තියෙන කෙනා දැනගන්නවා මම මෙතෙන් ආවේ මේ මේ පියවරල් පහු කළා. දැන් මට කුසල ඡන්දේ තියෙනවා. මන්ට පුළුවන් දැන් අනිකුලන්ට පැයක් දෙන්න පුළුවන් මට පැය දෙකක් දෙන්න පුළුවන්. මොකද මන්ට ඒ කරබැලීමේ ආසාව ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ කරබැලීමේ ඇති ආසාවට පස්සේ විතරයි උත්සාහයක් කියන එකක් වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් ඒක නැති කෙනෙකු කොහොමද උත්සාහ කරන්නේ? එහෙම නැති කෙනෙකුට උත්සාහ කරන්න බෑ. අමුඹ කෑවට කවදාකවත් අඹ රසෙ ඉන්නේ නැහැ. ඒක ඉදෙන්න අරින්න ඕනේ. ඉතින් මේ ඉදෙන්නේ එක එක වෙලාවල් වලට. එක එක තැන් වලට. ඉතින් අපිට ඒ අපේ පවුල නිසා අපේ නෑයෝ නිසා අපේ හිතමත් කෙනෙක් කියලා හෝ එහෙම නැත්නම් ලෝකෙ ඔක්කොට මේක මේ විදිහට දෙන්න ඕනේ කියලා අපි තටමැව්වට එයාට මේ ධර්මය වැටහුණත් දැන් ධර්මයේ පියවර ගාන ගිහිලා තිබ්බත් එයා Tamange මට්ටමින් අනුම්මනින්න ගිය ගමන් එයාට ඒ සම්මුතියේ ඥානෙ නැතිවීම නිසා මේ අනික් අයට උත්සාහ කරවන්න හදනවා. කවදාකවත් හරියන්නේ එයා එයාගේ කර්ම ගෙවාගෙන අවස්ථා ටික පහු කරන යනවා. අවස්ථා පිළඳුනොට කමන්නේ. අවස්ථා අසාර්ථක උනායි කියලා තරහ වෙන්නත් එපා. එතකොට තේරෙනවා Tamanne කරුණාව ද්වේෂ මුඛයෙන් වැඩ කරන කෙනාට Taman ගන්න ප්‍රයත්නය අසාර්ථක වෙච්ච ගමන් ඒ පුද්ගලයාට දොස් කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පටන් ගන්න තියෙන්නේ මේ ද්වේෂයෙන් කරුණාව වශයෙන් තමයි පිණී හිටලා තියෙන්නේ අසාර්ථකත්වය බාර ගන්න ලෑස්ති නැහැ. ඒක නිසා සර්වඥාන්සේක වැඩපිළිවෙලේදී සරුවචන් වහන්සේ ඒ පළවෙනිම රහතන් වහන්සේලා 69 හදනකොට ඒ තියෙන ක්‍රමේදී අනුගමනය කරපු ක්‍රම අරන බැලුවොත් හරීම ප්‍රායෝගික ක්‍රමයක් අනුගමනය කරලා තියෙනවා. අනික් කට්ටිය වගේ නේ ඊටාම් ප්‍රවේශමෙන් ඒක කරලා තියෙන හැටි බලනකොට ඉස්සල්ලාම මේක මේ දියත් කරගන්න හැටි කියලා දෙන හැටි. ඒක ඊටාම ඒක ධර්මයක්. එහෙම නැත්නම් ඒක පුදුම ඒකට කියන්නේ මේ පාටිහාර්ය ඥාන කියලා. කළ යුතු වේලාව කලාව දන්න. පොදුවේ දෙන්න බෑ. දෙන්නේ ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන කියන දේනාට එයාගේ පින තියෙන්න ඕනේ. ਸਰවඥාන්සේගේ පිනට ඒ සාරිපුත් ආජි මහා ස්වාමීන් වහන්සේලා පාරමිතා පුරාගෙන වෙලා ඉතින් එතෙන්ද ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වෙනාට දෙනකොට මේ යුව රජ තනතුර දෙන්න වගේ නෙමෙයි. ඒකට පාරමිතා පිරිච්චායට දුන්න දෙන්නේ නැතුව ආසාව තිබුණාට එහෙම නැත්නම් වමනාව තිබුණාට කරන්න බෑ. අන්න ඒ ටික තේරෙන එක තමයි මෙතන මේ සම්මුති ඥානය කියලා කියන්නේ. ඊට පස්සේ ගම් කිසි කෙනෙක් උත්සාහ කරලා බැලුවොත් මේකට හිත දාලා බලන පොඩ්ඩක්. එහෙම නැත්නම් අපි කියනවා නිකන් දැන් කාලේ වචනෙන් කියනවනම් ඔහම ඔය යනකොට මේ සතිය තමයි මේක කියලා හිතුණ කියලා දුන්නයි කියලා හිතමු මේ ඔක්කොම හරි. ඔබට කොච්චර සද්ධාව තිබුණත් කොච්චර වීරිය තිබුණත් සමාධිය තිබුණත් ප්‍රඥා තිබුණත් වැඩක් නැහැ සතිය නැතුව සතියමයි ප්‍රධාන දේ කියලා අපිට ඇහුණයි කියලා හිතමු ඊට පස්සේ මේ පුද්ගලයා හිතුවත් ඇත්ත තමයි මට මේක අහිලා තිබුණේ කලින් මේකේ බලනකොට මේකේ තියෙන්නේ තෝරන්න බේරන්න නැතු එන දේ බාරගන්න එකයි ඉතින් මේක සාමාන්‍යයෙන් නිවනේ ස්වභාවය ඉල්ලලා ගන්න බෑ එන දේ ඊට අරින්න ඕනේ කියලා මෙයා උත්සාහ කළා බැලුවොත් ඒ උත්සාහ කරන ප්‍රදේශයට සාපේක්ෂව යාට පළවෙනි පන්ති අත්දැකීමක් හම්බ උත්සාහ කරපු හැටියට. ඉතින් එයා ඒ උත්සාහ කරන්නේ නැතුව තමයි ධර්ම ටිකක් ඇහිලා තියෙන සතිය තමයි වැදගත් කියලා හිතනවා. නමුත් මේ සතිය මට්ටමට උත්සාහ කරේ නැත්නම් එයාට ඒ ලැබෙන සුතමේ ඥාණයෙන් සෝතාව දහනේ පඤ්ඤා මොකක්වත් වෙලා නැහැ. ඒක නිකන් ගලක් උඩ වපුරපු බීජ වගේ පැලවෙන්නේ නැහැ. ඒ වගේ මේ අදන්නවනම් මේ සතිය ඇතිකරනද දැන් නම් මේ විදිහට පටන් ගන්න ගියාට ඒ සුතමේ ඥානයේ තියෙන විපස්සනා සති උපක්‍රම විතරක් නෙවෙයි මේක වෙන්න සීලයක් කියලා තිනකොත් තියෙන්න ඕනේ. ඒක නිසා පටන් ගන්නකොට නම් ඒක කියන්නේ තෝ කෙරුවට මේකට පරිසරයක් අවශ්‍යයි. ඒක නිසා සංවරයකුත් තියෙන්න ඕනේ කියලා ඒකේන අර උත්සාහ කරන වෙලාවේදී උත්සාහ කියලා කියන්නේ මේකෙදී තමගේ යම් යම් අවශ්‍යතාවයල් ටිකක් කැප කරන්න වෙනවා. තමන්ගේ පහසුකම් ටිකක් කැප කරන්න වෙනවා. ඒකට අපි කියනවා සංවරය කියලා. එහෙම නැත්නම් හික්මීම කියලා කියනවා. ඉතින් ඒක මේ උත්සාහයට ඇතුළත් වෙනවා. එතකොට තමයි තමන්ට පොඩ්ඩක් කිර බලන්න කිරා බලන්න පුළුවන්. සතිය සඳහා ගත කරපු කාලය අපි මේ සතිය නිදර්ශනයක් වශයෙන් ගන්නෙ සතිය සඳහා ගත කරපු කාලයෙන් ඊට හා සාපේක්ෂව Tamanට ප්‍රයෝජනයක් නැත්නම් උරගා බැලීමේ හැකියාවක් නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරබැලීමේ හැකියාවක් තියනවාද කියලා. ඉතින් ඒ දේ වෙන්න මේ භාවනා කරලා මට සතිය තියනවද නැද්ද කියලා යම් කිසි කෙනෙකුට සපේලා කියන්නේ ඒකට කියන්නේ චර්යායේන අපදානේන සම්පායති කියනවා. චරිතේම සපේලා කියනද පුදුමාකාර තීක්ෂණ බුද්ධියක් තියෙනවා. කායින් හරි ඇහුවොත් මේ මොකද්ද කරන්නේ භාවනා කරනකොට සතිය වඩනවා. දැන් සතිය වඩනවාද කියලා සතිය වඩන්නේ කොහොමද කිව්වොත් ඉතින් එයාට පුළුවන් වෙන්න ඕනේ කියන්න. මම සතිය වඩන්නේ කොහොම මේ ඉඳගෙනයි නැත්නම් මේ ධක්මනේ නැත්නම් එදිනදා වැඩ කරනකොටයි. එතකොට එයන් ඇහුවොත් ඉඳගෙන හිත කයට ගත්තට පස්සේ මොකෙන්ද දැනගන්නේ දැන් සතියෙන් ඉන්නේ කියලා. මම දැන් ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද කියලා ඇහුවොත් එයාට තේිනවා ඒක අසාධාරණ ප්‍රශ්නයක් වගේ තමයි තේරෙන්නේ. නැත්තම් අපි මොකෙන්ද උරගා බලන්නේ? එහෙම නැත්තම් අපි කියනවා ආස්වාස් ප්‍රසවාසයේ හිත ගියා. කීප දන්නේ කොහොමද? ඉතින් ඒක කවුරු හරි අහන්නේ ඒ කෙනා මේ මේ සම්මුති ඥාණය අනුමාන වශයෙන් තේරුම් කරගන්න උත්සාහ කරනවා මේක මේ හිතේ මන ආතාවට කරනවද නැත්නම් ඇත්තටම සතිය පිහිටලාද නැද්ද කියලා තේරෙන්නේ එයා ඒක ඇති වෙච්ච සතිය කාටද කියන්න ගන්න උත්සාහයක් කරා. එහෙම නැත්නම් Taman හිතා හිටියොත් මට දැන් සතිය පිහිටලා තියෙනවා. මට දැන් සමාධිය තියෙනවා. මට දැන් ප්‍රඥාව කියලා මොනවත්ක්ම නොකරෝක වෙන්න පුළුවන්. කිසිම භාවනාවක් ගන්න නොදැන සතිය ගන්න නොදැන වුණත් කියන්න පුළුවන් මට සතිය තියෙනවා කියලා. ඒත් ඒ මනස අවංක වෙන්නත් පුළුවන්. හැබැයි ඒක නෙවෙයි මේ සතිය කියන එක තුලනය කරලා බලන්න පුළුවන්. උරගා බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න පුළුවන්. ඒ නිසා දැන් සද්ධාව කියලා කියන්නේ පසාද සද්ධාාවක් නෙමෙයි. දැන් ගලේ කෙටුවා වගේ ඉරක් ඇඳිලා තියෙනවා. එයා ඒ ඒ ඇඳිච්ච ඉර නැත්තම් Tamanට වැටහිච්ච දේ කියා ගන්න බැරි නම් ඉතින් ඒක ඒ යෝගාවචරගේ ගමනට ලොකු බාධාවක් වෙනවා. හරියට මේ පසේ බුදු වෙලා කියා ගන්න බැරි වුණා වගේ. එහෙම නැත්නම් ගොළුෙක් දකපු හීනයක් වගේ. ඉතින් මේ අපි සාමූහික භාවනා කරනකොට පුළුවන් තරම් උනන්දු කරනවා. අපිත් එක්ක එන්න වාඩි වෙන්න, අපිත් එක්ක දක්මන් කරන්න, අපිත් එක්ක එදිනදා වැඩ කරන්න, ඒකල මේක කියන්න උත්සාහ කරන්න. එතකොට අපි බාලාංශ පන්තිවත් නැහැ. බාලාංශ පන්තිවත් නැහැ. මේ සතිය පිහිටය කියලා දන්නේ කොහොමද? ඉතින් ඒකට ඒක පඬිසාංශේ මම දැක්කේ නෑ. එච්චරම ඒක පිළිබඳව ඔච්චරම මානව විශ්වගත පත්‍රයෙන් හිතන කෙනෙක් උන්වහන්සේ කියනවා භාවනා කරන්නගෙන් එක බලාපොරොත්තු වෙන එක අසාධාරණයි කියලා. මේ භාවනා කරනකොට අත්දකින්න දේ කියපන් කියලා කියන එක අසාධාරණයි කියලා. ඒ තරම්ම යෝගාවචරය ඉන්නේ හරි වෙහෙසකේ වෙලාවේ. ඊතර දුරේ වගත අත්තරලා දාලා සීලෙක පිළිහිටලා වෙනද නැති කාලසටහනට ඇවිල්ලා නොකරන මේ ලාභ සත්කාර සම්මාන වෙන නොලබන දෙයකට ගිහිල්ලා එයාට කියනවා උසාවියක වගේ විත්ති කුඩුවට නංගලා දීපං කට උත්තරයක් කියලා. ඉතින් කියනවා වෙන ක්‍රමයක් නැහැ මේකට. ඒක නිසායි මේ විදිහට යෝගාවචර මිරිකලා කියන්නේ. ඉතින් ඒක කියන ක්‍රමයෙන් තමයි අල්ලගන්න පුළුවන්න්නේ මෙයා මේ සතියද මේ කරලා තියෙන්නේ නැත්නම් සතියෙන් කියලා හිතාන ඉන්නවා. නැත්නම් මෙයාට ඇතුළේ තියෙන සමාධියද නැත්නම් එයා සමාධිය කියලා හිතාන ඉන්නවා. මේ ඇතුළේ තියෙන ප්‍රඥාවක්ද නැත්නම් ප්‍රඥාව කියලා හිතාන ඉන්නවද කියලා. ඉතින් සමහරට රහත් වෙනවා කියලා හිතාන ඉන්නවා. ඒක දරුවචන්හන්සේ කියන්නේ නිකන් ආවට ගියාට නෙමෙයි මෙයා කියන්නේ. මෙයා පියවර 7-8ක් කරා ඇවිල්ලා තියෙන මේ වැරදි පියවර. වැරදි නිගමනයක්. එයා ඒක කියන්නේ අවංකව. ඒකට යාගේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක. ඒක කර්මස්ථානාචාර්යවරගේ ප්‍රශ්නයක්. එයා ගලවලාම දාන්න ඕන. හරි පාරේ යන මිනිහට වැඩි වෙලා ගන්න ඕනේ. යාට කතා කරලා කියන්න ඕනේ. ඔයාට කියා ගන්න බැරි වුණාට කමන්නේ. නැවතටක් උත්සාහ කරන්න. සතියේ ඉන්නකොට ආස්වාස කොහොමද වැටෙන්නේ? සතියේ නැතිකොට කොහොමද වැටෙන්නේ? ඉඳගෙන ඉන්න බව දන්නේ කොහමද? හිටගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? ඉතින් මේව තමයි උපක්‍රම. බොහොම සරල බාලාංශපන්ති උගන්නන උපක්‍රම. ඉතින් ඒකට කැමැති වෙන්නේ නැත්තම් එයා. එයා කියනවා නේ මට ඕනේ නැහැ මයි ළඟ තියෙන සතිය මට කාටවත් කියලා දෙන්න ඕනේ නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. නම් තාමත් මතක තියාගන්න ඕනේ භාවනා උගන්නන කෙනා යාට ඇති කරව ප්‍රශ්නයක් මේදී. මේ මනුස්සයා මේක ඔයද අහිංසක විතර මිනිස්සුකට මේ ඔලුවට දාලා ඊට පස්සේ මම පටලවා ගත්තට පස්සේ ලින්ක් කටෙම ගොඩ එන්න ඕනේ. ඒ නිසා මේ තුලණය කරන වෙලාවේදී අභ්‍යන්තර වශයෙන් තුලණය, ඒ වගේම වෙන කෙනෙක් එක්ක කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මේ සම්මුතිය හරියට අපි අමතක කරනවා. මෙයා ඊට පස්සේ කියන්න පටන් ගන්නවා මට ත්‍රිලක්ෂණේ වැටුණා, මට පටිච්චසමුපාදේ වැටුණා, මට උද්‍යප්පේ ඥානේ වැටුණා, මට. ඒක උඩ දන්න හොද්දටම අනාගන. කතා දෙකක් නෑ මේ සම්මුතිය නෑ. ඉතින් යාට කිව්වොත් එimhe හරි කොහොමද වැටුනේ කියලා මොකද්ද මට උදයබ්බේ වැටෙනවා. එන් තලු කරනවා ඊට පස්සේ කියනවා මට සංකාරෝපේක්ක වැටෙනවා. මට පටිච්ච සම්පදාය වැටෙනවා. එහෙනම් මට චතුරාර්ය සත්‍ය වැටෙනවා. ඉතින් ඒ මනුස්සයාර පිට කර වෙච්ච කෙනෙක් වගේ යාට සම්මුතියේ ඉඳගෙන යාට කියන්න දන්නේ සතියේ නැතිකොට මෙහෙමයි සතිය ඇතිකොට මෙහෙමයි. සතිය වනකොට සද්දා සද්දයක් ආවම මට ආනපාන මෙහෙමයි. සද්ද නැතිකොට මෙහෙමයි. වේදනාවක් ආවම මෙහෙමයි. වේදනාවක් නැති වෙච්ච මෙහෙමයි කියලා ඒ වේදනාව ආපු අවස්ථාවේ නැති අවස්ථාව වෙනම එකක්. සතියට මොකද උනේ? එහෙම නැත්නම් මම ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දන්නකොට මොකද්ද වැටෙන්නේ? ඉඳගෙන ඉන්නවා ඒ ගැන බලන්නේ නැතිකොට මොකද වැටෙන්නේ කියලා තින් කියන්න බෑ. මේන මෙතන තමයි යෝගාවචරයා මේ තමන්ගේ කමඨහන් වාර්තාවේදී තමන්ට වැටහෙන දේ කිසිම ආගමික වචනයක් පාවිච්චි නොකර කියන්න පුළුවන් නම් බොහෝම ලේසි ගමන. ඒ කියන්නේ ඒ තරම අහිංසකයි. මොනම විදියකින් හෝ ඔය සංකර වචන ටිකක් දාගත්තොත් ඒ ගුරුවරයා හරි අපහසුටපත් වෙනවා. මම ওই ටී ඉස්සරත් කියලා ඇති. මම බුරුමයන්ද වීසා වැඩකටද මොකක්ද එකට ගියා ඒ දවස්වල මම කියන්නේ කොළඹ යනවා කියන එක කල්කදුරා තිත්තයි දැනටත් එහෙමයි ගියාට පස්සේ මට ඉන්න තැනක් හම්බුන්නේ නැහැ. මොකද මං යන්නේ ගියාම ඉන්නේ ඒ දවස්වල ඉන්නේ අපේ ගිලන්හලේ. එතන ප්‍රශ්නයක් කළේ ඒ සංසලා ගිහිල්ලා අනුරාධපුරේ පින්කමකට. මට යන්න තැනක් නැහැ. පස්සේ අමිතානන්ද හම්දුරාට කවුරු හරි මම ගිහිල්ලා ලංකා විපස්සනාකේ නැත කරම කවදාවත් ගිහිලා තිබුණේ නැහැ. පස්සේ හොඳ වෙලාවට එතකොට පේමසිරි ස්වාමීන් වහන්සේ හිටියේ. ඒ සංසි දැකපු ගමන් පුදුම විදියට සහෝදරකමක් ඇති කරන වගේ බොහොම හොඳයි. දැන් මම දන්නා පුද්ගලයා දන්නේ නැති වුණාට කියලා මට කාමරයකුත් දීලා. ඉතින් මම දැන් දැන් බුරුමේ යන්න ඉන්න අරණෙන් එළියට ආපු ආමරුගෙන මම ඉතින් අයියා වගේ දක්මන් කරනවා දැන් මේක උඩ. ඉතින් අනික කට්ටිය භාවනා කරන්නේ මට පේනවා මේගොල්ලෝ මේ පහත් පන්ති කට්ටිය මම ඉහළ පට්ටියෙන් ඇවිල්ලා ඉන්නේ. රට යන්න ඉන්න ආමරු කෙනෙක් අරණෙකින් එළියට ඇවිල්ලා තියෙන. ඉතින් මම ඉතින් මම භාවනාකාරයා. මම සක්මන් කරන ඉඳලා එක පාට මේ මිචිරි ආමරු මම හැරෙන වෙලාවේදී මම ඒව කවදද යන්නේ කියලා. ඒක පහට මං ගෙසේ හිටියේ මං කානේ සෝන්ස් මං දැක්කේ නෑ. මේ ආවල් දවසේ යන්නේ. ඊට පස්සේ මාත් කීල්ලාවිලා තියෙනවානේ. මං කිය ඒක තමයි සාංශිකේ තියෙන වාසිය. ඉතින් හරි අමාරුයි. ඒ ස්වාමීන් වහන්සේලා ආයේ සම්මුතියට බස්සනවා කියන්නේ හොම්බ බිමම උලනවා. මොන වචනයක්වත් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඉතින් මං කිව්වා ඒ ස්වාංශ මට නම් බය වෙන දෙයක් නැහැ ස්වාංශ මට සමාධිය තියෙනවා බෑ එකමාරකුණක් ඉන්න පුළුවන් කිව්වා. කියනකොටම ස්වාංශිකේ වුණ නිකන් අට වෙලා ගියා. ඊට පස්සේ අඬ ගහන ගියා මම වාඩි කරගත්තා. වාඩි කරන කිව්වා ආයුෂ්ටට බුරුමේ ගිහලා වැඩක් වෙන්නේ නැහැ කිව්වා. මම දැන් ඉතින් මට තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ. ඊට පස්සේ කිව්වා ඔය වචන කොතනක හරි කියලා පාවිච්චි කරන්න ගත්තොත් ගුරුවරයා සත්ත පහකට අනුකම්පා කරන්නේ ඔය මට සමාධිය තියෙනවා මට සත්‍යය තියෙනවා මට එපමණේ තියෙන දේ මොකද්ද කියලා කියන සම්මුති වචනේ. ඔය වචන තාක්ෂණික වචනේ දාපු ගමන් ඒ ගුරුවරයාට තමත් එක්ක තියෙන අර අහිංසක සම්බන්ධතාවය වත්ත ගන්න බැරි වෙනවා. එවනේ මට ඉඳගෙන ඉන්නකොට මෙහෙම වැටුණයි කියන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. අබෞද්ධයරත් තේරෙනවා, උඹටත් තේරෙනවා, බෞද්ධයරත් තේරෙනවා, ගුරුවරයාට තේරෙනවා. මට තියෙන මේක සතියය, මට තියෙන මේ සමාධියය, මට මේ තියෙන සීලයය, මට තියෙන ප්‍රඥාවයි කියලා කිව්ව ගමන් ඉතින් ගුරුවරයා දන්නේ ඉතින් කලෙ මොනේ නමලා තියෙන ඉතින් ආයෙ වක් කරන්න බෑනේ. ඒ සෙන් කතාවක තියෙනවා ඒ වගේ කන්ද උඩ ඉන්න හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු බොහෝමත්ම නිහතමානී අවුරුදු ගාණක් භාවනා කරනවා. ඉතින් රට රාජ්‍යවල මිනිස්සු ඇවිල්ලා වැඳලා යනවා. පල්ලෙහා සානුවේ තියෙන ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක ඒකේ ඉන්න මහාචාර්යවරයෙක් ඉන්නවා. එයාදී උද්දී ඉඳලා හැන්ද යනක උගන්වනවා. ඒ උගන්වන හැම කෙනෙක්ම යනකොට අර හාමුදුරන්ට වැඳලා යනවා. මේ මේ ප්‍රොෆෙසර්ට හරි තරහයි මේකට. මේ අකු මෙහෙ එන්නේ මගෙන් පාඩම් පන්ති කරනනේ කියලා යනකොට ගිහිල්ලාම කියලා සර් අපි යනවා උඩ යන්න ඉස්සලා අපේ සෙන් මාස්ටර්ට වැඳලා යන්නම් කියලා. ඉතින් මෙයා අහන මොකද ඒ කියලා. එස කියනවා නෑ. එයා පොඩි කෙනෙක් නෙවෙයි. දැන් මේ මිනිස්සුගෙන් තමයි ඔක්කොම කරගෙන ඩිග්‍රී අරගෙන යන්නේ. උත අර මිනිස්සුන්ට පණුල්ලලා යන්නේ. ඊට පස්සේ මෙයා කියනවා එහෙනම් පොඩ්ඩක් අපොයින්ට්මන්ට් එකක් දාලා දෙන්න මටත් යන්න ඕන කියලා. ඉතින් ශිෂ්‍ය ඔක්කොම පස්ස ගන්න. මොකද ආරය අපොයින්ට්මන්ට් දාලා අල්ලන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි සෙන් මාස්ටර්. ඉතින් එක්කෙනෙක්වත් අපොයින්ට්මන්ට් දාන්නේ නැහැ. ඊට පස්සේ මෙයා කියනවා සට පුළුවන් වෙච්චලා කියන යන්න අපිත් යනවා. ඉතින් මෙයාට ලැජ්ජයි ගෝලියොත් එක්ක යන මෙයා තනියම යනවා. ගිහිල්ලා බලනකොට අරණියට ගොඩ වෙනවා ලස්සනයි බොහොම හොඳට තියලා තියෙනවා. මෙයා ගිහිල්ලා දොට තට්ටු කරපුවාම මේ කාමතුරු ඇවිල්ලා දොර අරින්න නැතුව පොඩි කවුලුවක් තියෙනවා ඒක ඇරලා බලනවා කවුද කියලා. ඊට පස්සේ කියනවා මම ප්‍රොෆෙසර් කියලා ඩෙන්ටි කාඩ් එක දෙනවා කියන්නේ. ඇඩ්‍රස් කාඩ් එක දෙනවා පට්ටස් කාල දොර වහනවා යනවා යන්න හාමුදුරුව හාමුදුරුව දන්නේ දැන් මෙයා ගිය ප්‍රොෆෙසර් දන්නේ ඇයි මට මේ මේ ගෙටවත් ගත්තේ නැහැ. මේ කාඩ් එක දීපු ගමන් දොර වැහුවා කට උත්තර නැහැ. ඊටසේ මෙයාට කල්පනා කරන මේ කුහෙද යන ගොරකෙක් ඇවිල්ලා දැන් මං වගේ ප්‍රොෆෙසර් කෙනෙකුට සාමාන්‍ය ඕන කෙනෙක් සැලුට් එකක් ගහනවනේ. මොකක්වත්ම නැහැ. ඊට පස්සේ මෙයා කරවන පාඩම් පන්ති උගන්වනවා. ආයෙසරයක් ළමයින්ට කියනවා. ළමයි කියනවා. ඊට පස්සේ කියනවා අනේ සම්සලට පිස්සු ඔය ඔය මිනිස්යාට කිසිම සාමාන්‍ය මිනිස්සෙක් පිළිගන්නවත් තේරෙන මිනිහෙක් නෙවෙයි. ඊට පස්සේ දැන් ළමයි දුර්මුඛ වෙනවනේ. ඊට පස්සේ ළමයින්ගේ කියනවා සර් ඒ වගේ දේවල් එයාගෙන් බලාපොරොත්තු වෙන්න එපා. එයා මේ සම්මුති එහෙම නැතුව මේ සර්ලා වගේ තියෙන ගිනුමට කරු කරන මිනිස්සෙක් නෙවෙයි. ඉතින් සර් ඉඳලා ඉඳලා ඉඳලා දෙවෙනි සැරේට යනවා. දෙවෙනි සැරේ ගියාට පස්සේ අර මිනිස්සු දොර ඇරලා අර වගේම කවුළු ඇරියට පස්සේ මෙයාට කියනවා ඇඩ්‍රස් කාඩ් පෙන්නන්න යන්නත් එපා. නිකන් සාමාන්‍ය කියන්නේ හම්බෙන්න ඕනේ කියලා. ඉතින් සර් ඊට පස්සේ හම්බුනාට පස්සේ කියනවා දැන් බෑ. අද බෑ කියලා දොර වහලා ඉතින් දෙවි ප්‍රොෆෙසර් දෙවෙනි සැරේට පශ්චාත්තාප වෙනවා. හැබැයි ඉතින් ළමයි හැම වෙලාවෙම නිහඬ බණක් කියනවා සර්ට වැඩිය මිනිහා හොඳයි කියලා. තුන්වෙනි සැරේටත් යනවා. ගියාට පස්සේ බොහෝම යටහත් පාත්ත වෙලාව කලබ ගියාට පස්සේ ආගෙන අතුල් කියලා වාඩි වෙන්නේ. දැන් තුන්වෙනි සැරේ කවුඩෝ වහන්නෙත් නැහැ, දොර වහන්නෙත් නැහැ වාඩි වෙනවා. වාඩි වෙලා දැන් මේ මේ සෙන්නාචාර්යවරයා තමයි තපස්සරයා ගිය ඇතුළට යනවා කතා කරන්න තුබේ දැන් වාඩි වෙලා ඉන්නවා දැන් පටලවා ගන්න හොඳ නිසා මෙයා බිල්ල වගේ ඉන්නවා දැන් තුන් සැරයක්ම බැට කාලා නින්නේ ඉතින් ඇවිල්ලා මේ පිරිසු කෝප්පයක් අතර දෙනවා ඉතින් මෙයා බොහොම පිරිසු කෝප්පය අතින් අල්ලගෙන කියන ළමයි කියනවා මෙයාගේ තියෙන මේ වැඩවල බොහොම නිස්සද්ද භාවයක් සතියක් නැවතිල්ලේ වැඩ කරන්නේ ඉතින් සරුත් මෙහෙම අල්ලගෙන ඉනවා. එයා ගෙනල් ලෙවල ගන්නව කෝප්පය පෝච්චක් කරන ඇවිල්ලා කෝප්පෙට වතුරක් කරනවා. ඉතින් උණු වතුර ග්‍රීන් ටී කියමුකෝ. වක්කරන ඉදට මෙයා මෙයා බොහොම තලකිල්ල මේක අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්නකොට ඔන්න කෝපේ උතුරනවා. දැන් මෙයා ඇත්ත එක දිහා බලනවා අර මේ දෙන්න ආචාර්යවරය වක් කරනවා. වක් කරනකොට දැන් පීරිසියට වැටෙනවා. ඒ යා හිතනවා මේ මේ චාරිත්‍රයක් වෙන්නේ නැති මම පුරෝලා දුන්නා කියන ඕන නිසා වැක්කිරෙන දෙනවා වෙන්නේ නැති කියලා කරබන් ඉන්නවා. ඒකට පීරිසියත් උතරගෙන එනකොට සර්ගේ උපාධි කෝට් එකටයි වැටෙන්නේ දැන්. ඊට පස්සේ කියනවා මේ දැන් අනේවා පිට යන්නේ කියලා. දැන් වක් කරනවා පිට යන්නේ කියලා. ඒතර සමාස්ටර් කියනවා ඒ වගේ තමයි ඔබේ කෝප්පේ හිස් කරගෙන වරේ. මොනවා වැක්කිරුවත් දැන් පිට යන්නේ. ඒ නිසා ඔබේ දැනුම සම්පූර්ණයෙන් හිස් කරනකොට ඔබ සාමාන්‍ය මිනිස්සෙක් වෙනවා. ඔය ප්‍රොෆෙසර්ෂිප් එකත් එක්ක මේ සරල එහෙම නැත්නම් මේ කියන අහිංසකකම දෙන්න බෑ. ඒක නිසා එළියට ගිහලා කෝප්පේ හිස් කරගෙන ඉන්නේ කියනවා. ඒ කියන්නේ අපේ ළඟ තියෙන ওই දන්න බුද්ධ ආගම අයින් කරනකම් කවදාව සතිය පිටන්න බෑ. ඒකට පැහැදිලිවම බුද්ධ ආගම බාධාවක් කියයි. ඉතින් ඒකට අපි නියම් බෙගෙන වෙලා කරන වැඩක් නේ කරන්නේ අපි බෞද්ධයෝ වශයෙන් බුද්ධ ආගමේ ඉඳගෙන මේ මෙතෙන්ට එනකොට ඒක අයින් කරන්න ඕන කියන කියපුවාම යාර කොච්චර යහිතා හිටියක් ධර්ම ඥානෙ තියෙනවයි කියලා මේ සම්මුතිය නෑ. මොකද මේ සම්මුතියේ ඉන්නවනම් අපේ මේ නියතමානිකම නැත්නම් මේ සීලේක තියෙන හික්පිච්ච ගතිය සීතල ගතිය නැත්නම් මේ අහිංසකකම තියෙන්නේ මේ මොනම ඥානයක් තිබ්බත් භාවනාවට බාධායි විශේෂයෙන්ම සතිපට්ඨානට බාධායි සතිපට්ඨාන තියෙන එන දේ කියපන් නමක් දාන්න යන්න එපා දාපු ගමන් අහු වෙනවා ඒ නම යාගේ අර්ථකථන වෙන එකක් මෙයාගේ අර්ථකථන වෙන එකක් තනි වේදනයක් වෙන්නේ ඒ වෙනුවට මට වැටහෙන දේ මෙහෙමයි කියලා කිව්වොත් ඒක මේ මෑතකදී රිසර්ච් එකක් කරලා තියෙනවා විවිධ මේ ජන කොටාසවල විවිධ සංස්කෘතවල සංස්කෘතික ගති බටහිර ආසියාකරයේ දියුණු මිනිස්සු වැඩි මිනිස්සු ඔක්කොම බලලා තරහ ගියාම මෝනේ ඇති වෙන වෙනස්කම් බැලුවොත් කොයි මනුස්සයෙක්ෙත් එකයි ආසාවක් ඇති වෙන තියෙන මෝනේ ලකුණු ගත්තොත් කොයි මනුස්සයෙක්ෙත් එකයිලු විමතියක් ඇති වෙන මෝනේ ලකුණු එකයි ඒ නිසා අපි කොතනින් පටන් අරගත්තත් අර මානව ලක්ෂණ වගේක් තියෙනවා. ඒක සමාන. ඒ නිසා Tamanට වැටහෙන දේ Taman දන්න සම්මුති භාෂාවෙන් කියනවනම් ගුරුවරට ඒක ඕඩ තරම් හදලා දෙන්න පුළුවන්. කොයි වෙලාවක හෝ බණේ කියවන දෙයක් හෝ කලින් අහපු දෙයක් හෝ සම්මුති වචනේ තිබියදී අපි මේ පරමාර්ථ වචන දාපු ගමන් ගමට අහන වார்த்தාවට මොන විදියෙන්වත් ඒක ගොඩ ගන්න බෑ. ඒ නිසා කොච්චර ධර්ම ඥානෙ තිබුණත් මේ සම්මුති ඥානේ හරහා එක කියන්න බලුවන්කම ਸਰවඥාසදෙන සුවිශේෂී ගුණයක්. ඒක බැරි නම් සම්මුතියට මේක දාලා කියන්න බැරි නම් ඉතින් ඒ කියන්නේ sannivedanayak වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය හැම වෙලාවෙම මේ ආදුනිකයෙක් වශයෙන් වැඩ කරන ගතිය පේමසිටි හාමුදුරුවෝ කියලා මට පැය කාලක් විතර කියලා දුන්නා. ওই කියන විදිහට මට පැයකමාරක් සමාධිය ඉන්න පුළුවන් කියන වචන කියවුනොත් කදාකත් ඒ ගුරුවරයෙක්ගෙන් අනුකම්පාවක් ගන්න බෑ. උඹ ගිහිල්ලා වචන තේරෙන්නේ නැහැ, භාෂාව තේරෙන්නේ නැහැ. කියන දේ කරපන්. ඒකල වැටෙන දේ කියපන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක මේ සතිය කියලා නම් වර්ණ ගන්න යන්න එපා. සතිය කියන එක රහත් වෙනත් වර්ණ ගන්න බෑ. අපි පොඩි පොඩි මෙයාට චරිත ලක්ෂණ වගේ පෙන්නනවා. සංවේදනය සඳහා. නමුත් ඒකෙන් අපිට එකඟතාවයකට එන්න බෑ. මොකද සතිය විතරක් ගත්තත් අට පොලක භාවනා කරනකොට අටපොලක පරිණාමය වෙනවා. සතිපට්ඨාන සතිය හතරක්. සති ඉන්ද්‍රිය එකක්, සති බලය එකක්, සති බොජ්ජංග එකක්, මාර්ගංග සතිය එකයි. ඉතින් මොකද්ද මේ කියන්නේ? ඊට පස්සේ සමාධිය ගැන කතා කරනවා. සමාධි කොච්චරක් જાති තියෙනවද? එන්නේ ඉන මට්ටම් දින. එතකොට විපස්සනා සමාධිය තියෙනවා, සමත සමාධිය තියෙනවා, උපචාර සමාධිය තියෙනවා, ධ්‍යාන සමාධිය තියෙනවා, රූප ධ්‍යාන සමාධිය, අරූප ධ්‍යාන සමාධිය තියෙනවා. ඒ ඒ සමාධිය කියන වචනේ අපි මේ කුලියට ගත්තට ඒක Tamanට දැට එන සම්මුතියට දාලා කියන්න බෑ. නැත්නම් අඩු ගානේ අහනකොට කියන්න බැරි නම් ඒ කියන්නේ එයා විහිං අපි අර sannivedane කඩා ගන්න. ධර්ම ඥානේ තමයි. හැබැයි ඒක සම්මුතියට දාලා කියන්න බැරි නම් දෙමාපියෝ උනාට ළමයින්ගේ සෙල්ලංගෙට ගිහිල්ලා සෙල්ලම් කරන්න බැරි නම් සෙල්ලම් කරන වෙලාව ළමයින්ට කිව්වොත් ඕව බොරු වැඩ ඕව නෙවෙයි තියෙම ලෝකෙ මේමයි කියලා යන්න එපා. ළමයින්ගේ සෙල්ලම් ගෙවල් වලට. සරුවච්චන් ආසිකේම කිසිම ප්‍රශ්නයක් නැහැ සෝපාක ළඟට ගිහිල්ලා අහන්නේ මොකද්ද? ඒ ළමයා අසුචි ගදක් මේ සුනීත අසුචි ගදක් කරන මුළු ගන්නිනවා. මුද්‍රන්සේ ළඟට යන්න යන්න යට යන්න තරක් නැහැ දැන්. වීදි අයින කාසුසිකත් තියලා ඉස්සරහට ආවස් කරනවා බබා පැවිදි වෙන්න කැමති නැද්ද කියලා. අර මේ චතුරාර්ය සත්‍ය තේරෙනවද? ඔයා මොයි බයිලා කතා නැහැ. බබා පැවිදි වෙන්න කැමති කියනවා. අනේ ඉතින් බුදුහාමුදුර කෙනෙක් ආපම කියනවා අනේ ඉතින් අපි කවුද පැවිදි කරන්නේ කියලා. දැන් ප්‍රශ්නයක් නෑ අම්මයින් ගිහිල්ලා අම්මා කැමති නම් මං කරලා දෙන්නම් කියලා. මේකනේ සම්මතිය කියන්නේ. එතන ඉඳගෙන මේ සම්මුඛාන්තික දේශනා කරන්න යන්නේ නැහැ. ඒ මනුස්සයා පටන් ගන්න දැන බුදුහාමුදුරු එතෙන්න බහිනවා. බහැලා කතා කරනකොට එතරින් සම්බන්ධ යන්නේ ඊට පස්සේ ගමන දුරට ගියාරෝ. හැම තැනකදීම බුදුරජාණන්සේ හම්බෙච්චාම බුදුරජාණන්සේ ක්‍රම හතරකට තමයි මිනිස්සෙක් හේතු ගැනීම කරන්නේ සන්දස්සේති සමාදපේති සමුත්තේජේසි සම්පහන්සේති කිය. ඉස්සල්ලාම ඒ පුද්ගලයාට මේ මනුස්ස මේ වෙලාවට අපි වැද්දෙක් කියලා හිතන්නේ. ඒ නිසා මේ පිටරට මනුස්සෙක් ගමනක් යන ගමන් බුදුහාමුදුරුවෝ දැක්කා. කවුරු ආවත් එයාට පෙන්ලා දෙනවා ඔබ හරි වාසනාවන්තයි කිය. නොකිය කියන ඔබ ඉන්නේ බුදුහාමුදුර ඉස්සරහ කියලා. ඒ මනුස්සයා දන්නේ නැහැ. ඉතින් යාට හැකි සංඥාව ඇති කරලා දෙනවා. සම්දර්ශනය කරලා පෙන්වනවා සංසාරේ කොච්චර කාලයක් යනවද බුදු කෙනෙක් හම්බ වෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ ගුරුවරයා දකින්න. ඉතින් ඒක ඉස්සල්ලාම මේ සංසාරේ සීතිය මැඳලා ඔබ මෙන්න මෙච්චරක් දැනටමත් ඇවිල්ලා තියෙන දැන් ඔබ ගුරුවරයා ඉස්සරහ ඉන්නේ. ඒකල කිනෝක සමාදම් වෙන්න එයා දන්නේ. මොකද එයා මේ බුදුහාමුදුරු බව දන්නේ නැහැ. ඒක බුදුහාමුදුරු ඒක ඔප්පු කරලා දෙන්න, ඒ පුදුලට ඔප්පු කරලා දෙන්න ගන්න උපක්‍රම ඒ අර මේ පුක්කුසහති රජුරුවන්ගේ කේස් එකේදී පේනවා බිම්බිසාර රජුරුවන්ගේ යාළුවයත් යුව රජ කෙනෙක්. බිම්බිසාර රජුරුවන්ට යා එවනවා ඉතාම වටිනා සලු දෙකක්. ඒකල කියනවා රාජමාලිගාවේදී රාජසභාවේ ඉන්න වෙලාවදී මේක දිගාරින්න කිව්වා. මොකද ඒ තරම්ම හොඳ වටිනා කසීසලු දෙයක්. ඉතින් මේ මිතර රජු රජමාලිගාවේ රාජසභාව රැස්වෙච්ච වෙලාවදී දෙන්නේ කෙනා විවෘත කරනවා. බොහොම වටිනවා. එසේ මේ මිතර රජු දෙනවා දැන් මෙයාට තෑග්ගක් යවන්න ඕන කියලා. උඩුමහන්තලාට ගිහලා කල්පනා කරනවා මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ යා කරන්නේ රාම්පත්තිරුවක් අරගෙන බුද්ධ ලෝකයේ උපාදී උපාදෝ කියලා ලියනවා. බුදුන් ලෝකේ පහළ වුණා කියලා ලියනවා. ලියලා ඒ කාලේ ජීවනවල ක්‍රමයක් මේ ඒ සම්පත්තිරුව ඥාන දතර තියලා හපනවා. ඒක තමයි සීල් එක. එතකොට දන්නවා ඒක හැම කෙනාගේම වෙනස්. ඉතින් රජුරංග රජුරණ පණිවිඩේ ඒක තමයි එම්බෝස් කරන හැටි. ඒකල හොඳට ඔතන සුරේක ඒකල කියන කවුරුත් නැත්නම් කියලා මේක බලපං කියලා පණිවිඩ කාර්යයක් අත යනවා. ඉතින් බුකුසාජ රජුරෝ දැන් යු රජුරේ කියා කවුරුත් නැතිලා උඩුමහන් තලාවට ගිහිල්ලා මේක අරපුවාම බුද්ධෝ ලෝකේ උපාදෝ මෙයාට එනවා සංවේගයක් ඒ වෙලාවෙම මාලිගාවෙන් බහින්නේ ගිහිගේ අතහැරලා. රජකමත් අතාරිනවා. මැටි පාත්‍රයක් ගන්නවා සිවුරක් දා ගන්නවා. දැන් මෙයා බුදුන්ගේ ස්වභාවකේ. දැකලත් නැහැ, දන්නෙත් නැහැ. එතන ඉඳලා පයින් එනවා. මොකද බිම්බිසාර රජුරෝ මේ වෙලා තියෙන රම්පත්ති රෝගේ ලියලා දතෙන් හපලා. පැහැදිලි පණිවිඩයක් එන්නකොටම ඇඟ ඉස්මයිල් වෙනවා. මයිල් ඉස්මයිල් වෙනවා කියලා තියෙනවා. ඉස්මයිල් වෙලා මෙයා එනවා දැන්. ඊට පුදුරජානන්සේ මේ පැත්තෙන් එනවා. දෙන්නම හම්බ වෙන්නේ කුඹල්ලු මැටි හදන මැටි වලන් හදන මඩුවක් ළඟදී රෑ වෙනවා මේ වගේ. ඉස්තලා ඉන්නේ පොක්කු සාති. ඇවිල්ලා එතන වැඩ මලංකාරයට කතා කරලා කියනවා මට මේ ගමනක් යන කෙනෙක් පැවිද්දෙක් ගමනක් යනවා මට රෑ මේ මඩුවේ ඉන්න පුළුවන්ද කියලා. ඉතින් කියනවා මොනවාක්වත් මේ හිරිකඩට මොකුත් නැහැ මැස්ස තියෙනවා කැමති නම් ඉන්නේ කියලා. ඉතින් යා ගිහිල්ලා දැන් වාඩි වෙලා ඉන්නකොට ටික වෙලා ගියාම බුදුරජාණන් වහන්සේත් එතෙන්ට මෙනවා. ඇවිල්ලා අහන අර මිනිස්සයාගේ කුඹලගෙන් මට ගමනක් යන කෙනෙක් මට බැරිද මේ කියනවා ඊට පස්සේ කියනවා කලින් ආපු කෙනෙක් ඉන්නවා එයාට කරදර කරන්න එපා. එයා කැමති නම් කිලිසසි බුදුරණාන්සියර පොක්කදා ළඟට ගිහලා අහනවා මේ අවසරයි මාත් ගමනක් යන කෙනෙක්. මට මෙතන පොඩ්ඩක් හිටියට කමක් නැද්ද කියලා. ඉච්ඡාර මංසා කියනවා මාත් මේ ආගන්තුකයි. මට ප්‍රශ්නයක් නැහැ. මට බරක් නෙමෙයි. දෙන්න දැන් ඉතින් දැන් ළඟ ළඟ වාඩි වෙලා ඉන්නවා. ඉතින් දැන් හොඳට විවේක කරනකොට බුදුරජාණන් වහන්සේ ඔබතුමා පැවිදි වෙලා දින් ඔව් ඔව් කවුරු වෙන්ද පැවිදිලා තියෙන්නේ මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියලා ශාක්‍ය කුලෙන් පැවිදිච්ච බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේට දැකලා තියෙනවා. දැක්කොත් අඳුරන්න පුළුවන්. දැන් මේ කතා කරන්නේ මචං භාෂාවෙන්. එයා මචං කියලා තමයි කතා කරන්නේ. ටිකලාට පස්සේ බුදුරජාණන්සේ මොකොත් කියන දනවා මම බණ ටිකක් කිව්වොත් අහන්න කැමතිද කියලා. දැන් අර කතාව වෙනස්. මෙයා කියනවා ඉතින් අපි දැන් රැ වෙනකෝ එළි වෙනකන් ඉන්නත් එපායි. මගට කියාගෙන යනකොට මෙයාට තේරෙනවා මේ යන කතාවේ හැටියට පොඩි කෙනෙක් නෙමෙයි කියලා. අර මාස සංවේගයේ පහලා කියනවා මම අතින් බරපතල වැරද්දක් උනේ මම ඔබතුමාට මේ ආවුසෝවාදෙන් කතා කරා. මට දැන් තේරෙනවා. මට අනේ වෙච්ච වැරද්දට සමා වෙන්නේ කියලා බුදුරජාණන්සේ කියනවා. වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන සමාව ඉල්ලන එක තමයි සාසනය කියන්නේ කියලා. මෙච්චරයි වෙන මොකක්වත් නෑ ඔබ වැරදි කෙරුවා. ඔබ වැරද්ද බාරගත්තා. වැරදෙන සමාව ඉල්ලන එක තමයි සාසනික කියනකොට දැන් පණ තියෙන සාසනික කියන්නේ කියලා. ඒකට යාට තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ තමයි කිය. ඉතින් බුදුරජාණන්සේ මනසට අඳුන්ලා දීපු හැටි බලන්න. බුදුහාමුදුරුවෝ ඉදීම පැවිදිලා ඇවිල්ලා තියෙන මේ බුදුහාමුදුරුවෝ කවුරු කියලා දන්නේ නෑ. අනිත් වගේ මේ කමඨාන සුද්ධ කරන වෙලාවේදී අපි ඊටාම ආධුනිකෙක් වශයෙන් අපිට මේ සම්මුති ඥානයේ ඉඳගෙන මම ඉඳගත්තා. මම ඉඳගත්තට පස්සේ මම ඉඳ ගැනීම පිළිබඳ සතිය පිටවන්න උත්සාහ කරා. මේ මේ මේ ලකුණු වලින් මට තේරෙනවා දැන් මගේ හිත ඇතුලේ තියෙන්නේ. නෑ නැත්තම් මගේ හිත පිටින්නේ නෑ. ඔන්න ওই දෙක නෙමෙයි ඉල්ලන්නේ වෙන මොකක්වත් ඉල්ලන්නේ ඒ ටික කියන්නේ නැතුව අපි මොන જાතියෙන් කිව්වත් මං ඊගාට මොකද්ද කරන්න ඕනේ වැඩක් නෑ. මේ ටික ඕනම මිනිස්සෙක් ගාව උපත්තියම හම්බෙන දෙයක්. හුස්ම ගන්නකොට හුස්ම ගන්න දැනගෙන හුස්ම ගන්නවද නැත්නම් සාමාන්‍ය හුස්ම ගන්නවද? අපි කියනවා ඒ හුස්ම ගන්න බව දැනගෙන හුස්ම ගන්නවා නම් එළඹ සිට සිහිය තියෙනවා. ඉතින් එහෙමනම් යායෙන් අහන්න පුළුවන් දැන් හුස්මට හිත ගියානේ. ආයෙතකොට මොනවද වැටෙන වෙනස? හුස්මට හිත යන්නේ නැතුව භාවනා කරනකොට මෙහෙමයි. හුස්මට හිත ගියාට පස්සේ මේකයි කියලා ඒ දේ එයා ලව්ව මතු කර ගන්නම ඕනේ මේ සම්මුති ඥානය සහ ධර්ම ඥානය කියන දෙක තේරුම් ගන්න. ඉතින් ඒක යාට කියාගන්න බැරි එක ස්වභාවය. මොකද ඒකෙන් කිසිම විශේෂ දැනුමක් ලැබෙන්නේ නැහැ, ලාභ සත්කාරත් නැහැ. නමුත් ගුරුවරයා උත්සාහ කරනවා පුළුවන් තරම් දෙවෙනි භාෂාව උගන්වන්න හදනවා වගේ වැඩිමහල් සිතියෙකුට මේ සතිය පිහිටියාට පස්සේ මොකක්ද ඒකේ තියෙන ಗುಣ විශේෂය? නැත්නම් ඔබ දන්නවද දැන් ඔබ සතිය පිහිටනකේ වැඩේ සාර්ථකුණා කියලා කොහොමද දන්නේ? මේක නිටතරම Taman tamanගෙන් අහගන්න ඕන. ඒක අහගන්න බැරි නම් අපි අර නිලුම පිපෙන්නේ මඩ ගොහරුවේනේ. නිලුම උඩට ආවට පස්සේ වතුරෙන් ඒකට වතුර අහන්නෙත් නෑ සිනිගඳ ගහන්නෙත් නෑ. නමුත් තාමත් නිලුම පෝෂණය ලැබන්නේ මඩ ගොහරුවේ. ඒක මතක නැති කරුවා නම් චික්කේ නෙළුම කියලා කියන්නේ බොහොම පිවිතුරු දේ. හැබැයි මතක නැති කරන්න එපා. ඒක තාමත් ඕජාව ගන්න මඩ ගෝරුවෙන් සම් මේ සම්මුතිය අමතක කරපු ගමන් ඒ කෙනාට අර ධර්ම ඥානය ලැබිච්චේ ධර්ම ඥානය අතර සම්බන්ධතාවයේ Taman ඉන්න තැනට මම දැන් මෙතන කියන තැනට සම්බන්ධ කරගන්න බැරි වුණාට පස්සේ ඒකේ අතර ඇති වෙන මේ sannivedana බාධාව ඒක තේරුම් ගත්තේ නැති කෙනා කල්ප ගණන් භාවනා කරත් එයාට මේ හැබෑ වෙනසක් ඇති කරන්න අමාරුයි. පෞරුෂත්වයේ හැබෑ වෙනසක් ඇති කරන්න අමාරුයි. භාෂා ව්‍යාකරණ වෙනසක් ඇති කරන්න අමාරුයි. රුචි අරුචිකම් වල වෙනසක් ඇති කරන්න අමාරුයි. ඉතින් ඒ සඳහා කොච්චර මහන්සිුණත් කමක් නැහැ කියලා තියෙනවා. ලොකු සංසි කියලා තියෙනවා සමහරලාට සිය සැරයක් කියලා දුන්නට තේරෙන්නේ නැහැ. ඒකට 101 වෙනි වතාවට මසුරු වෙන්න එපා කියලා දෙන්නේ කියලා තියෙනවා. ඒත් මේ මනුස්සයා 102 වෙනි වතාවටත් අරකම කියනවා. ඒත් කියලා තියෙනවා 102 වෙනි වතාවටත් කියලා දෙන්න භයානක රෝගීන්ද සුව වෙන අවස්ථාවල් ඇත කියලා අන්තිමට ලියලා තියෙනවා. ඒකට තේරුම් ගන්න ඕනේ මම මේක තේරුම් ගන්නකොට කොච්චර අමාරුවෙන්ද මම තේරුම් ගත්තේ. ඒ නිසා ඒ මට්ටමෙන් බලන්න යන්න නරකයි. ඒ කියන්නේ අපි කොච්චර ධර්ම ඥානෙ ලැබුවත් සම්මුති ඥානෙ හිතා ගන්න ඕනේ මේ සාමාන්‍ය නරේකට එහෙම නැත්නම් මේ නරාවලේ ඉන්න අසුචි පණුවෙකුට මේ ධර්මයක් සම්බන්ධ කරනකොට ඒ ක්‍රමයෙන් අනුපූර්ව ක්‍රමයෙන් දෙනවා මිසක්කා ඒක ඉතාමත්ම අමාරුයි. ධර්මය අමාරු නිසා නෙවෙයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඒක මේ 6 අවුරුදු 6 වෙන්න ඉස්සලා අපි හොඳටම දන්න දෙයක්. ඒක මේ සම්මුතියත් එක්ක සම්බන්ධ කරනකොට කොහොමද ඒක ප්‍රකාශ කරන්න කියලා. ඒක නිසා ඒ සිව්පිලිසිඹියපත් විස්තර කරනකොට අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියලා මේක ලස්සනට විස්තර කරලා දෙනවා පටිසම්භිදා මාර්ගයේ තියෙන එක තමයි. එයාට අර්ථය වැටහෙනවා කියන්නේ සාමාන්‍ය ලෝකයේ අර්ථ සිද්ධිය වැටහෙනවා. ලාභේ කොතන තියෙන, පාඩුව කොතන තියෙන කිය. එහෙනම් එයා සාමාන්‍ය සාමාන්‍ය ලෝකයේ සාර්ථකත්වයක් තියෙන කෙනෙක් අර්ථය දන්නවා. ඊට පස්සේ ඒක ධර්මයට යොදා ගන්න හැටි. යමක්කමක් තියෙන මිනිස්සෙක් තල්ලි හැම කිරීම පැත්තක තියලා පොඩ්ඩක් බණ භාවනා කරලා නිවන් ලබන්න කටයුතු කරනවා වගේ ඒකට අර්ථයක් තියෙන කෙන මෙලෝ සුභ සිද්ධියක් තියා දාන්නෝ පරලෝ සුභ සිද්ධියක් දාන්න. එතකොට අර්ථ ධර්ම දෙකම දන්න. මෙන්න මේ දෙක දැනගත්තට පස්සේ ඒක වචනෙට නගන එකට කියනවා නිරුත්ති කියලා. නිරුත්ති කියලා කියන්නේ කියලා දෙනවා මේ ලෝකයා නම් සාමාන්‍ය සල්ලිපස්ස යනවා තමයි. ඒක ඒක දෝෂයක් නෑ ඒක හැටි ඒක හොඳ එකක් නෙමෙයි. නමුත් ඒක ඉතින් හැටි ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් සමහරෙකුට මේ අර්ථය විතරක් නෙමෙයි මෙලෝ අර්ථය විතරක් නෙමෙයි සම්ප්‍රායික වශයෙන්මුත් පරලෝවර්තිකුත් හිතනවා. ඒක ධර්ම කියලා කියනවා. මේ ලෝකෙම මේ ධර්ම තියෙනවා. එතකොට ඒක ලෝකාර්ථේ වැඩ කරන කෙනාට ධර්මයේ කියලා දෙනකොට ධර්මයේ තේරුම් ගත්ත එකන ලෝකාර්ථේ තියෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙනකොට ඒ නිරුත්‍ය නිදර්ශන උපමා රූපක ඒකේ පුද්ගලයාට සුවිශේෂයි දෙන්නම වග වෙන්න ඕනේ තේරුම් ගන්න කෙනත් වග වෙන්න ඕනේ තේරුම් කරන කෙනත් වග වෙන්න ඕනේ ඒ නිරුත්‍ය හැම කෙනාටම නැහැ උදාහරණයක් වශයෙන් මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන්සේ පැවිදි බුදුරජාණන්සේගේ නැත්නම් සිද්ධාර්ථ තාපසතුමාගේ අවබෝධය ලබන්නත් ඉස්සලා තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පැවිදුණේ. එයාගේ මේ මාමා අසිත තාපසයා ගිහිල්ලා කිව්වා අනිවාර්යයෙන්ම නුඹෝ කලකින් බුදු කෙනෙක් පහල වෙනවා නංගි පුතා පැවිදි කරපක් කියලා. ඉතින් මෙයා පැවිදිලා හිටියා දන්නේ නැහැ. ඉස්ලාම ධර්ම චක්කපවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බණ කියනකොට උපතින තාක් දේවල් නැති වෙනවා කියන කෑඩ වැටුණා. යාට මේ පටිච්චසමුපාදේ වැටුණා කිව්වෙත් නෑ. චතුරාර්ය සත්‍ය වැටුණා කිව්වෙත් නෑ. දෝවන්ුණා කිව්වෙත් නෑ. යා කිව්වේ යම් කිච්ච සමුදේ ධම්ම සම්බන්ධන් නිරෝධ ධම්ම. ඒතර බුදුරජාණන්සේ උදම් වෙනවා. අනේ මේ කොණ්ඩඤ්ඤ සුවිශේෂය අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා නමක් ආවා. ඒත් මේ ස්වාමීන් වහන්සේ ජීවත් වෙලා තියෙන අවුරුදු 80ත් 120ත් අතර කාලයක් කවවම කවදාකවත් බණක් කියලා නෑනේ. ඉස්සල්ලාම අවබෝධ කරගන්න චිර රාත්‍රඥ මහා රාතන් වහන්සේ අතර පළවෙනි වුණා. කවදාකවත් බණක් කියලා නැහැ. මේ සංසාරේ තේරෙන්නේ නැහැ කියලා දෙන්න. ඒ සංසාරේ තේරුණායි. ධම්මචක්කපවත්තන සූත්‍රයේම තේරුම් ගත්තා. එක්කනේ තේරුම් ගත්තේ මුළු ලෝකෙම. නමුත් කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ඒක ඔක්කොගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් කොණ්ඩ ඊට පස්සේ පස්සේ ආපු මොගලන් ස්වාමීන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පුදුමාකාර ඥානයක් ආවුදුජනන්සේ අග්‍ර ශ්‍රාවක තනතුරු දුන්නා. සියල්ලම බුදුහාමරණ බයින්න පටන් ගත්තා. මෙච්චර පරණ ඉස්ලාම අවබෝධ කරපු එකනට කිසිම තනතුරක් දෙන්නේ නැහැ. මේ ඊයේ පෙර දාපු එකනට මේ උපැමතිකමක් දීලා අලුත් කැබිනට් එකේ. බුදුජානන්සේ දකින්න කොන අඤ්ඤා කොණ්ණඤ්ඤා අවබෝධ කරන්න ලක්ෂ වුණාට කියලා දෙන්න දක්ෂ දක්ෂ නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කියලා දීමේ දක්ෂකම තියෙනවා. ඒ මොකද සම්මුතිය අතින් බලනකොට ආයේ කියලා දෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ සම්මුතියේ ඥාණය එකත් පුංචි එකක් නෙවෙයි. ඒ සම්මුති ඥානයේ ඉක්මවල හිතන්නේ මානෙ කියලා මගේ හිත මගේ පුද්ගලික මේ විනිශ්චය අපිට මාන්නකාරකම පැමිණීමෙන් තමයි මේ සම්මුතිය ඉක්මවල මේ ධර්මේ ඥාන ඉක්මන් කරන්න හදාන්නේ. ඉතින් ඒකේ වෙන්නේ කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. එතකොට එයාට අභියෝග කරන්න වෙන ඕක නෙවෙයි ධර්මය කියලා කියන්නේ ධර්මේ නම් ඒක සම්මුතියෙන් කියලා දෙන්න පුළුවන් වෙනවා. පුළුවන් වුණොත් උදව් කරන එකට අත දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අත දෙන්න බෑ. ඒක නිසා ලබන ලබන ඕනේ ධර්ම ඥානයක් ලබනකොට ඒක සම්මුතියට කියලා දෙන්න පුළුවන් ගතිය තමයි බුදුරජාණන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධය කියලා කියන්නේ. ඇත්තටම ධර්මයේ කෙනෙක් කියලා දෙන්න පුළුවන් එක මනසින් මනසට සිද්ධ වෙන දෙයක්. නමුත් බුදුරජාණන්සේ අපට කියපු දේ සම්මුති මේ ලෝක විවහාර ධර්මය අපි හදාරනකොට ඒක හොඳට පාවිච්චි කරන්න ඕනේ. අපි මේ සතිපට්ඨාන වැඩපිළිවෙලක විපස්සනා වැඩපිළිවෙලක යනකොට බණ කියනකොට නම් ඒ වචන ඔක්කොම පාවිච්චි කරනවා දෙනව නමුත් ඒ ඒ ඒ වචන අල්ලගෙන ඒ අනුව අත්තං උපපරික්කති විදිහට කල්පනා කරන එකත් තමන්ගේ හිතේ සිද්ධ වෙනවා ඒක ඒ රස විඳින ගතියක් තියෙනවා. නමුත් මේ කමඨහන සුද්ධ කරනකොට කමඨහනේ භාෂාව සම්මුති භාෂාවෙන් ලියලා විචිතේ විස්තර කරලා දෙන්න බැරි නම් එයා බරපතල වැඩ කර වැරද්දක් කරපු හිර දඬුවම් විදිය යුතු රාජ දඬුවම් විදිය යුතු වැරද්දක් නෙමෙයි. නමුත් කමඨාන සුද්ධ කරගන්න බැරි බව හැම ගුරුවරයෙක්ම දන්න දෙයක්. ඒකට ඒ නිසා සාමාන්‍ය ඔය සෙන් බුද්ධහම ගැන දන්න ආචාර්යවරු කියනවා හැමදාම Taman ආදුනිකයෙක් වශයෙන් කල්පනා කරන්නේ කියලා. ලොකු සංසීන කාලේ කියන්නේ ආධිකම්මික යෝගාවචරයක් වශයෙන් හිතන්න මම හිටපු තත්ත්වෙට බලනකොට දැන් මට අසහනිය අඩු වෙලා සාන්තිය අඩු වෙලා තියෙනවනම් ඒ පටන් ගත්ත තැන අමතක කරන්න එපා. හැම වෙලාවෙම සම්මුතිය වැත්ත මතක තියාගන්න. එතකොට ධර්ම ඥානේ බාධාවකින් තොරව වැඩෙනවා. යම් වෙලාවක ධර්ම ඥාන ඉස්මන් කරලා සම්මුතිය අමතක කරන්න ගිය ගමන් Taman සාමාන්‍ය මනුස්සෙත් එක්ක උසස් කියලා සලකන්න හිතෙනවා. වෙන්වීමක් ඇති වෙනවා. ඒක නිසා ඒකට බුදුරජාන් වහන්සේ අසප්පුරුසයි කියලා කියනවා. ඒ අසප්පුරුෂ සූත්‍රය සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය භවයක ලැබෙන්න පුළුවන් ඔක්කොම ගුණ ධර්ම එක එක සාකච්ඡා කරලා තියෙනවා. ඒ අකුලවන්තයි ධනවන්තයි ලොකු පවුලකින් ඇවිල්ලා තියෙන හොඳ ඥානයක් තියෙනවා. ඒ ඔක්කොම එයාට මේ සම්මුතියට දාගන්න බැරි නම් එයා ඒක මාන්නයට හරව ගන්නවා මාන්නයට හරවගත්ත ගම්බුදු ඥානසේ කඳන් කරනවා අසත්පුරුෂයා ඥානවන්ත අසත්පුරුෂයා සීලවන්ත අසත්පුරුෂයා ප්‍රථම ධ්‍යානලාභී අසත්පුරුෂයා දෙවෙනි ලාභදාරී අසත්පු කතා දෙකක් නැහැ දිග්ගටම මොන ඥාන ලැබුවත් එයා ඒක සාමාන්‍ය කෙනෙක් බවට නැත්නම් සම්මුතියට දාගන්න බැරිකම ගමනට බාධා වෙන හැටි ඒ අසප්පුරුෂ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒ නිසා මේ තේරවාද ශාසනය කියලා කියන්නේ මහ පුදුමාකාර ජාලයක්. ඒකට තනියම නිවන් දකින්න බෑ. Taman නිවන් දකින්නකොට ඒ පරිසරයත් එක්ක ඒ වෙන ගනුදෙනුව නිසා ඒක බෝ වෙන රෝගයක් වගේ. ඒක සංක්‍රමණික රෝගයක්. කාට හරි ආවනම් වළක්වන්න බෑ ඒක. එයා කොහොමඩක්වත් නිහඬ බණකින් හෝ එයා ගන්න උත්සාහය තුලින් අනුන් අයට යනවා. ඒ නිසා ඥාණයෙන් වැඩෙන්න වැඩෙන්න පිටිසෙන් අයින් වීමක් වෙන්න ඕනේ. නෙළුම පිපෙන්න පිපෙන්න මඩගොහරුවෙන් අයින් වෙන්න ඕන කමක් නැහැ. ඒ නිසා තමන්ට යමක් ඒ සිද්ධාව කියලා සඳහන් කරන සිද්ධා කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂණ කිරීමේ හැකියාව. ඒක ඒකමයි කියලා උරගාල බලන්න පුළුවන් හැකියාවෙන් අපේ සාසනේ සිද්ධා තුනක් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. පච්චක්ක සිද්ධා, අනුමාන සිද්ධා සද්දෙය සිද්ධා කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝමද කියලා අපි කොච්චර කිව්වත් ශ්‍රද්ධාවෙන් පිළිගන්න එක නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියපු විදිහට ආනාපානට හිත යොදලා සතිය යොදලා. ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත්ත දවසේ ආස්වාසේ මෙහෙමයි. එතකොට මට මේ මේ විදිහට වැටෙනවා. ප්‍රස්වාසේ මෙහෙමයි. මට මේ මේ විදියට වැටහෙනවා. ඊට පස්සේ මේ වෙනස ඇති කරන බලාගෙන යනකොට එන්නේ එන්නේ මේ වෙනස්කම් නැති වෙලා ආස්වාද ප්‍රසවාසයේ පොදු ලක්ෂණ මතුවෙන ආදි වශයෙන් මේ එක එක අරමුණක් අරගෙන ඒකේ විපරිණාමය දැක්කනම් ඒක ප්‍රත්‍යක්ෂ කරන තරමට බුදුහාමුදුරේ සද්ධාව වැඩි වෙනවා. ප්‍රත්‍යක්ෂ කරන තරමට තමන්ට ධර්මයෙන් ලැබිච්ච ප්‍රතිඵලය වැඩි වෙනවා. ඒ නිසා මේ පච්චක්ක සිද්ධාව තමයි ඒකට තමයි ওই ධර්ම ඥානය කියලා කියන්නේ. පච්චක්ක සිද්ධාව තමයි බුදුරජාණන් ඉස්සලම තිබ්බේ. බුදුන් ඇර ලෝකෙ තියෙන අනෙක් සේරම ආගම් සද්දේය සිද්ධාව මත හිටලා තියෙනවා. සද්ධාවේ හිටලා තියෙනවා. මගේ ගුරුන්නාන්සේ මෙහෙමයි. මගේ දෙයයන්ාන්සේ ਸਰව බලධාරී. මගේ දෙයයන්ා තියෙන දිව්‍ය ලෝකේ. මං වැරද්දක් කළොත් දෙයයන්ාන්සේ මට සාප වෙනවා. දෙයන්නාන්තේ ෂේප් කරගත්තොත් මට ස්වර්ගයට යන්න පුළුවන් කියලා ඔක්කොම සද්ධා විතරයි කවදාකවත් උරගා බලන්න බෑ. හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. නෝ සර්වඥාන්සේ පෙන්න පච්චක්ක සිද්ධා. ඒ ප්‍රත්‍යක්ෂ කරාට පස්සේ බුදු කෙනෙකුට පුළුවන් වුණාට ඒ විශ්වයේම තියෙන ඔක්කොම නාම රූප ධර්ම ප්‍රත්‍යක්ෂ කරන්න සාරිපුත්තු සාංශයට පුළුවන් වුණාට දඹදිව තලයේ තියෙන නාම රූප ප්‍රත්‍යක්ෂ කරන්න මේ හැම රහතන් වහන්සේකටම ඔක්කොම ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. එයා බොහොම පොඩ්ඩක් ප්‍රත්‍යක්ෂ කරලා මේක මෙහෙමනම් අනිත් එක මෙහෙම ඇති කියලා අනුමාන ඥාණයෙන් තමයි තේරුම් ගන්නේ. අස්පනා අපිට පේන දේ මෙහෙමයි. ඒ නිසා අනිත් එකත් මෙහෙමයි කියලා ඊටු ටික අන්වේ ඥාණයට දානවා. මහසිසාඩු ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා. මේ පච්චක්ක ඥානය අන්මේ ඥාන, අනුමාන ඥාන කියලාත් මේකේ කියනවා. දැන් මේ සාධුසංසෝ කරන පාඩමේ අන්වේ ඥාන කියලා තියෙනවා. සිද්ධාවල තියෙන අනුමාන ඥාන කියලා මේ දෙකම විපස්සනා. එයිසා අපි ප්‍රත්‍යක්ෂ කරන්නේ බොහොම ඩිංගිත්තයි. ඒකට සාපේක්ෂව දැනගන්න ඊටු ටික කියන අනුමාන ඥාන කියලා ඒත් බැරි කොටසක් තියෙනවා. මේ කර්මේසා කර්මඵලය කවදාක ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. අපි මහා ලෝකෝට කෑ ගැහුවට ඒක සද්ධාවෙන් විතරයි බාර ගන්න පුළුවන්. අපි කාටවත් ගහපා දෙන්න බෑ. අපිට කීත හැකි අපි ආනාපානේ සත් ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒක සතියේ පිටව මට ඒක හොඳටම උරගා බලන්න පුළුවන් සිද්ධාවක්. ඊට පස්සේ මට පේනවා ආනපන මෙහෙම නම් පිම්බි මෑගිලිමත් මෙහෙම වෙන්න පුළුවන්. එතකොට අනුමාන ඥාන හැබැයි මේ මේ මේ ආත්මේ කරපු පව් ඊ ආත්මෙට බලපාන අතරද කියලා සීලි ගන්නවා අපි බුදුහාමුදුරුවෝ කියපු හින්දා හැබැයි ඒක සද්ධාවෙන් පිළිගන්න. ඒකට විශාල කොටසක් අහුවෙනවා. ඒක ප්‍රත්‍යක්ෂයට අදාළ නැහැ. ප්‍රත්‍යක්ෂ කරන දේ පළවෙනියම තමයි උරගා බලන දේ. ඒ අනුව අනුමාන සිද්ධාව සිද්ධ වෙනවා. ඒක තමංගේ සුතමේ ඥාන හැටියට, චින්තාමේ ඥාන හැටියට සමාන විශාලව සමාරුකුර සිද්ධ වෙනවා. සමාන පොඩ්ඩයි සිද්ධ වෙන සමහරුන්ගේ. අනුමාන ඥානෙට පස්සේ අපිට විශාල කොටසක් ඉතුරු වෙනවා. සද්දීය සිද්ධාව යටතේ බුදුන් කියපු නිසා පිළිගන්න. ඒක පිළිගත්තත් නැත්නම් නිවන් දකින්න බාධාවක් නැහැ. අද අපි වැඩ පිළිවෙලදී අපිට පච්චක්ක සිද්ධානුමාන සිද්ධා සද්දීය සිද්ධා කියන මේ දේවල් වලින් අපි මේ පටලවාගෙන තියෙන නිසා විශේෂයෙන්ම මේ සතිය යටපත් කරපු නිසා අපි මේ සද්දේ හිද්දා ඉස්සරහින් කරලා තියෙන අනිකුත් ආගම් වගේ පච්චක්ක සිද්ධාව යට ගියා. ඒ නිසා මේ වැඩමුළු සංවිධානය කරලා අපි උත්සාහ කරන දන්නේ මේ අනුමාන සිද්ධා සද්දීය සිද්ධා වලින් දීලා තෑගි දීලා සාහිතික දෙන්න නෙවෙයි කොච්චර ප්‍රත්‍යක්ෂ කරාද කියලා කියන්නේ. ඒ ප්‍රත්‍යක්ෂ කරන දේත් සම්මුති භාෂාවෙන් කියන්න බැරි නම් ඒකත් අදිමානයක් වෙන්න ඉඩ තියෙනවා. මාන්නෙන් මට මෙහෙම වුණා කියලා හිතාන කතා කරනවා වෙන්න තියෙනවා. එයාට ඒක නොවි පොළොවට බස්සලා සාමාන්‍ය ක්‍රමයට තේරුම් ගන්න නම් එයාට උත්සාහ කරවන්න වෙනවා පුළුවන් තරම් ওই වැටහෙනදී සම්මුති ක්‍රමයට කියන්න කියලා. ඉතින් මේ දේ ඔය කියන ධර්ම ඥානියත් පහළ වෙලා සම්මුතියමුත් ඒක කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒක ඉතාමත්ම දුර්ලභ දෙයක්. ලෝකෙ තියෙන ඉතාමත්ම දුර්ලභ දේ. ඒ නිසා මේ ඔක්කොට මේ වැඩමුළුවට සම්බන්ධ වෙච්ච ඔක්කොම මේක බලාපොරොත්තු වෙන්න බෑ. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ තමගේ කෘත්‍ය සම්පාදනය වෙන්න නම් තම මේ යන ගමන මේ කියන දේ ඇත්තද නැත්තද කියලා උරගා බැලීම අනුන්ගෙන්තරව තමන්ගෙන් සිද්ධ වෙන්න නම් නැත්නම් අපි කියන මේ අදිමොක්කය කියන විශ්වසනීයත්වය තමන් තුළ පහළ වෙන්න නම් මේ ධර්ම ඥානෙ වගේම මේ සම්මුති ඥානය අවශ්‍යයි. එතකොට යා රවට්ට ගත්ත වෙන්නේ චපලකම් වලට වංචනික ධර්ම වලට ෂටගති වලට අහු වුණා වෙන්නේ ඒක කවදාවත් කවුරුත් මත විශ්වාසය තියන්න මේපා ඒක භයානක දෙයක් තමා විශ්ීම ප්‍රත්‍යක්ෂ කළ දැලීම දැනගන්න ඕනේ ඒ සඳහා අපිට මේ ප්‍රත්‍යක්ෂ කළ දේ සම්මුතිය හරහා තව කෙනෙක් එක්ක සාකච්ඡා කිරීමේ හැකියාව බිමට බැහිමක් නෙමෙයි ආධුනික මනසක් දිනු කිරීමක් ඒ නිසා භාවනා කරන කට්ටිය හොඳට මතක තියාගන්න අපි භාවනාවට එන්නේ ඉස්සලා තිබුණ තත්ත්වේ ඉඳලා අද මේ අවිල්ලා ඉන්නවනේ යම් තැනකට ඒ දේ සම්මුති හරිය කියන්න බැරි නම් සම්මුතියට දාලා කියන්න බැන්නම් ඒක මේ වෙළඳ පොලේ තියෙන වංචනික බඩුවක්. කාගේ හරි කීර්ති නාමයක් අරගෙන එළියට දාපු මේ ඇඩල්ට් රේට් බඩුවගේ. කද්දාවත් ඉඩ දෙන්න එපා. ඕනේ විදිහට තමයි ලැබිච්ච ප්‍රත්‍යක්ෂ කවතක්සේරු කරන්න සම්මුතිය දාන ගත්තට පස්සේ තමයි ඒක සීල් එක වදින්නේ internal quality control external quality control දෙකේම. ඉතින් ඒ නිසා ඒක අව탁සු කිරීමක් යෝගාවචරේ පහත් කළ සැලකීමක් එනතම අඩු탁සේරුවක් නෙවෙයි ඒ තරම්ම හිත වංචනිකයි. ඒ තරම්ම ලෝකේ වංචනිකයි. ඒ නිසා බුදුරජාණන්සේ විෂ කපලා එහෙම නැත්නම් ඒ sannivedana අඩුපාඩුකම් නැති කරලා දේශනා කළා තියෙන්නේ. ඒ නිසා මේ සම්මුති ඥානෙ කවදාකවත් අමතක කරන්න එපා. මේක අන්තිමට දේශනා කළා තිබුණට අවබෝධ කරන්න කරන්න Tamanට තේරෙනවා මේ සම්මුති ඥානය හරහා මේක කියමනෙන් පෞද්දුම సౌందర్యයක් එනවා ආධර්මයට. පුදුමාකාර කාව්‍යමය භාෂාවක් පාටපත් වෙනවා මෙච්චර ගැඹුරු ධර්මය දේශනා වෙන්නේ තාමත්ම මන බඳින ලස්සන ක්‍රමයකට යන්නේ. මම සාමාන්‍ය කවියක් කියනවා වගේ. මේ සාමාන්‍ය මේ පොඩි දරුවෙකුට නැළවිලි කවියක් කියනවා. හැබැයි යන්නේ ගැඹුරක්. අන්න ඒ දේ තියෙනකොට ධර්මයේ අහලා භාවනා නොකරත් අහන කෙනාට පවා ඒකේ සුන්දරත්වයක් තියෙනවා. වවුලෙකුට ඇහුණත් වවුලට මොකද්දෝ සුන්දරත්වයක් තියෙන. ඒ එන්නේ මේ ධර්මයේ ඥානය සහ සම්මුති ඥාන දෙක අතර තියෙන සමබර භාවය. ඒක හොන්තටම සමබර වුණේ ਸਰවඥාන්සේගේ විතරයි. අපි ළඟ තියෙන අඩුපාඩු නිසා නිතරම ධර්මයේ ඉදිරිපිට නිහතමානීකම තියාගන්න අහිංසකම තියාගෙන කල්පනා කරන්න අපි දක්වා මේ 2600ක් මේක ගේනකොට මේ අවබෝධ කරපු උත්මය මොන්න තරම් නිහතමානී වෙන්න ඇද්ද මොන්න තරම් අහිංසකව මේ ශාසන භාරධාරකාරීත්වය වෙන්න ඇද්ද ඒක මේ මාන්නේ තියෙන කෙනාට තෘෂ්ණාව තියෙන කෙනාට මමයා කියන එක ඉස්මතු කරන්න හදන කෙනාට අමාරුයි තේරුම් ගන්නත් තමයි. නමුත් අපි ධර්ම ගෞරවයෙන් පුළුවන් තරම් බිමට බහැලා වෙන හැම අවබෝධයක්ම පහසුව පිණිස මිසක්කා අව කරදරයක් වෙනස අසහනයක් වෙනස නොවීමට ඒ අවශ්‍ය කරන සම්මුති ඥානය අපි එදිනදා ජීවිතයෙන් ලබාගත් සම්මුතියන් අපි කියන මේ සාමාන්‍ය බුද්ධිය මේ ලෞකික ඥාන කිසිම වෙලාවක විසි කරන්න එපා. ඒක අරගෙන ඒ හරහා මේ වටිනා ධර්මය නැත්තම් මේ කියන ධර්මේ ඥානය විස්තර කිරීමේ හැකියාව දුර්ලභ දෙයක් වශයෙන් තේරුණන එක පුළුවන් තරම් Taman තුල වර්ධනය කිරීමෙන් Taman අවබෝධ කරපු දේ සමාජයට වැඩ කරන පැතිරෙන தත්තට යන්න බල ඔක්කොටම නැති වුණාට හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ අපිට ආවේ ධර්මයේ ක්‍රමයට ඒකෙදි ටිකක් ඔය රුචාචුකන් ටිකක් අමතක කරන්න වෙයි එහෙම නැත්නම් මේ හික්මීම් ටිකක් ඇති කරගන්න වෙයි අන්න එවැනි යටහත් පහත් භාවයක් එහෙම නැත්නම් එවැනි අහිංසක භාවයක් අත්‍යවශ්‍ය උපයා ගන්න මේ ගමනේදී. ඒ එවැනි දෙයක් සඳහා එහෙම නැත්නම් මේ උපාදී තබ්බ ධර්ම උපාදනය කර ගැනීමට සියලු දෙනාටම මේ මේ අද බණත් ධර්ම දේශනා මාලාවත් එකතේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනා මෙතන නතර කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.